ඉගෙන ගන්න කැමැත්තෙන් නැත්නම් දැනගන්න කැමැත්තෙන් ඉන්න චිත්ත වීති සම්බන්ධයෙන්. චිත්ත වීති අපි මූලික වශයෙන්ම ඉගෙන ගත්තා පංචද්වාරික චිත්ත වීති හැටියට කොටසකුත් ඒ වගේම මනෝද්වාරික චිත්ත වීති කාණ්ඩය තමයි දැනට අපි සාකච්ඡා කරමින් පවතින්නේ. ඉතින් අපි පසුගිය සතියේ සාකච්ඡා කරපු විදිහට මනෝද්වාරික චිත්ත වීති සම්බන්ධයෙන් අපි යම් කිසි කොටස් පැහැදිලි කරගත්ත ඒ තමයි ක්‍රම දෙකකට මනෝද්වාරය හරහා චිත්ත වීතිය කියනවා කියලා. ඒ කියන්නේ අපි මතක් වීම වශයෙන්, සිතීම් වශයෙන්, කල්පනා කිරීම වශයෙන් යම් කිසි සිත් පහළ වෙනවා නම් ඒ සේරම මනෝද්වාරික ගාණයටයි වැටෙනවා. එන මනස යොදලා මනසින්ම යම් යම් දේවල් හිතනවා, කල්පනා කරනවා, මතක් වෙනවා, මතක් කරනවා වගේ දේවල්. ඒ වගේම දැන් යම් කිසි කෙනෙක් කියන දේක් තේරුම් ගන්න අවස්ථාවක ඒවා හැම දෙයකටම මනෝද්වාරය උපකාර වෙනවා. ඒ විදිහට අපි ඉගෙන ගත්තා. ගියවර මම වචන තුනක් සඳහන් කරා මම ඒකේ පොඩි පැහැදිලි කිරීමකුත් කරන්නම් යම් කිසි කෙනෙකුට ඒක නොතේරුණා නම් මම වචන තුනක් පාවිච්චි කරා පෘථග්ජන තේක අසේක කියලා. නැත්නම් ශෛක්‍ය අශෛක්‍ය කියලා. පෘථග්ජන තේක අසේක කියන තුනෙන් අසේක කියලා කියන්නේ රහතන් වහන්සේ. ශේක කියලා කියන්නේ සෝතාපන්න සකදාගාමි අනාගාමි කියන සත්‍යයට පත්වෙච්ච උත්මෙන්ට තමයි අපි ශේෂ කියලා කියන්නේ. ඒ කියන්නේ පුහුණු වෙන්නා කියන අර්ථයෙන් තමයි ශේෂ කියන්නේ. කෘතඥ කියලා කියන්නේ ඒ ශේෂ භාවයට පස් නොවිච්ච අනිත් කෘතඥ හැටියට. ඒ ටික මම මතක් කරන්න මොකද යම් කෙනෙකුට ඒ ගැන ප්‍රශ්නයක් තිබුණා නම් ඒක निराකරණය වෙන්න. ඉතින් අපි මහ මනෝද්වාරික චිත්ත වීසි සම්බන්ධයෙන් කතා කරනකොට විභූත ආරම්මන චිත්ත වීති සම්බන්ධයෙන් කතා කරා අවිභූතාරම්මන චිත්ත වීති ගැන කතා කරා. විභූතාරම්මන කියලා කිව්වේ යම් කිසි දෙයක් පිළිබඳව හොඳම ඉතාමත් ලොකු ආරම්මණයක් ඇටියට හොද්දට තේරෙන දැනෙන ආරම්මණයක් ඇටියට අපේ සිතට යමක් එනවා නම් දැනෙනවා නම් අපිට කල්පනා කරනවා නම් ඒක අපි කිව්වා විභූත ආරම්මන යක් හැටියට විභූත ආරම්මණයක් කියලා තමයි මේ විදිහට හොඳට පැහැදිලි ආරමුණක් මනසට එනකොට ඒක විභූත ආරම්මණයක් වෙනවා කියුවා. නැත්නම් අවිභූත කියලා කිව්වේ ඒ තරම් පැහැදිලි කමක් නැහැ. අපැහැදිලි ආරමුණකට තමයි අපි අවිභූත ආරම්මණය කියලා කිව්වේ. එතකොට විභූත ආරම්මණයක් එනකොට ආකාර පහකට නැත්නම් වීති පහක් චිත්ත වීති පහක් ඇති වෙන බව අපි කතා කළා. ඒ චිත්ත වීති පහේ තියෙන විශේෂ ලක්ෂණය තමයි සදාරම්මන කියන සිත් පහළ වෙනවා. මේ සදාරම්මන සිත්වල තියෙන විශේෂත්වය තමයි දැන් අපි දැනුනොත් එහෙම විශාල හඬක් නම් වල වාහනයක් නවත්තනවා. එතකොට අපිට තේරෙනවා ඒක අති වේගකින් අති ජව අති හයියකින් ගිය වාහනයක් තමයි ඒ විදිහට බ්‍රේක් ගහලා නවත්තන්නේ කියලා. මොකද හිමින් ගිය වාහනේ කියන්නේ ඊට වඩා සාමාන්‍ය වේගෙන් ගිය එකක් ඒ තරම් හයියෙන් නවත්තන්න අවශ්‍යතාවයක් නැහැ ඒ හදිසි අවස්ථාවල. ඉතින් ඒ වගේ මේ සදාරම්මන කියන සිත් ඇති වෙන හැම තැනකම මේ වීති සිත්තර තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ඒ අරමුණ හොඳින් අරන් හොඳින් කාර්ය වෙච්ච හොඳ ශක්තියක් තියෙන චිත්ත වීතියක් තමයි මේ සදාරම්මන වලින් අවසන් වෙන්නේ. ඉතින් මේ ඒ නිසා මේ විභූතාරම්මන වීති පහත් අවසන් වෙන්නේ සදාරම්මන සිත් වලින්. එතකොට අවිභූතාරම්මන අපි කිව්ව ඒ තරම්ම පැහැදිලි අරමුණු නෙවෙයි අවිභූතාරම්මන කියලා කියන්නේ කියලා. එතකොට ඒ සිත් 22ක් ඇති වෙනවා කියලා කිව්වා. ඒ VP දෙකේදී ඒ චිත්ත 22ේදී සදාරම්මන කියන සිත් ඇති වෙන්නේ නැහැ. එතකොට අපි සාමාන්‍ය වශයෙන් ගත්තොත් එහෙම චිත්ත වීතියක් කොහොමද වැඩ කරන්නේ කියලා මනෝද්වාරිකව ඒ කියන්නේ හොඳ අර්ථදාරම්මන තියෙන විභූත ආරම්මන චිත්ත වීතියේ පළවෙනි සිත ගත්තොත් අපි කිව්වේ වැඩ කරන කියලා අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාරා වර්ජන ඊළඟට ජවන් හතක් පහළ වෙලා සදාරම්මන දෙකක් පහළ වෙලා ඒ විදිහට තමයි අවසන් වෙනවා කියලා කිව්වේ. එතකොට ඇත්ත වශයෙන්ම මෙතෙන්දී වීතිසිත හැටියට ගන්නෙ භවාංග සිත් අතහැරලා. අපි දන්නවා මේ මනෝද්වාර චිත්ත වීති අවසානයේදී භවාංග සිත් හතරක් අපිට ලැබෙනවායි කියලා ඔය විභූතාරම්මන චිත්ත වීතිය. ඒකෝ තමයි අර අපි කිව්වේ 17ක් වෙන චිත්ත වීතියක්. ඒ කියන්නේ චිත්තක්ෂණ 17ක් වෙන චිත්ත වීතියක් ඒ විදිහට තමයි අවසන් කරන්නේ කියලා. එතනදී අපිට මතක තියාගන්න ඕන දෙයක් තමයි දැන් අපි කිව්වේ අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේදක මනෝද්වාර ආවජන ජවන් හතක් ගිහිලා සදාරම්මන දෙකක් ගිහිලා භවංග හතරක් විදිහට තමයි අවසානයේදී ඒ 17 වෙනකම්ම ඒ චිත්ත වීතිය දුවන්නේ. එතකොට මේකේ මේ අතීත භවංග තියෙනවා භවංග චලන තියෙනවා භවංග උපච්ඡේද තියෙනවා. ඒ තුනම භවංග සිත්. ඒ වගේම අවසානයේ තියෙන භවංග සිත් හතර භවංග සිත්. එතකොට අපි දන්නවා ඒවා ඒකට අපි කියනවා වීති මුක්ත සිත් කියලා. භවංග වශයෙන් වීති මුක්ත. ඒක වීතියට ඇතුළත් නොවන සිත් හැටියට තමයි භවංග සිත් සැලකන්නේ. එතකොට මෙතන වීති සිත් පටන් ගන්නෙ කොහෙන්ද? වීති සිත් ඇති වෙන්න පටන් ගන්නෙ මනෝද්වාර ආවර්ජන කියන සිතෙන්. ඊළඟට ජවන් ජවන් ගිහිල්ලා ඊළඟට සදාරම්මන දෙකෙන් ඒ වීති සිත් ඉවරේම ඒක දෙපැත්තේ තියෙන්නේ භවංග සිත් ඒවා වීසි මුක්ත ප්‍රතිත් හැටියට තමයි අපි දැක්වේ මේ මතක් කරේ පසුගිය සතියේ කරපු පොඩි හැඳින්වීමක් තමයි දැන් මතක් කරේ. දැන් මේ විදිහට හිතන්න අපි ඇහැකින් යම් දෙයක් දකිනවා. යම් දෙයක් දැක්කට පස්සේ අපිට ඒක ගහක් කියලා හිතනවා. අපි ඒක ගහක් වශයෙන් අඳුන ගන්නවා. දැන් අපිට මතකද අපි කතා කරා චක්කුව එහෙමත් නැත්නම් ඇහැ කියන එකට තියෙන හැකියාව තියෙන්නේ වර්ණ රූපේ ගැනීම පමණක්මයි කියලා. ඒ කියන්නේ ඇහැට ගෝචර රූපේ වෙන්නේ වර්ණය. එතකොට වර්ණය දැක්කනම් අපි එක්ක දුඹුරු පාට දකින්න ඇති. එහෙම නැත්නම් කොළ පාට දකින්න ඇති. එහෙම නැත්නම් කොළ පාට දුඹුරු පාට මිශ්‍රිත යම් විදිහකින් පිළිවිල වෙච්ච විදිහක් දකින්න ඇති. එතකොට කොහොමද අපි ගහක් දැක්කා කියන තැනට ආවේ? එහෙමනම් අපිට තේරෙනවා ඒක චක්කු ద్వාරික චිත්ත වීතියකින් ඇතිවෙච්ච දෙයක් නෙවෙයි මේ ගහක් දැක්කා කියන සිද්ධිය කියන එක. එහෙමනම් අපිට මෙතෙන්දි තේරෙනවා මේක මනසටත් යම් ආකාරයකින් සම්බන්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා මේ අභිධර්මයේදී හඳුන්වනවා ඕනෑම පංචද්වාරික චිත්ත වීතියකට පස්සේ කියන්නේ අපි හිතුවොත් ඇහෙන් ගත්ත පංචද්වාරක චිත්ත වීතියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යමක් දිහා දකිනකොට යමක් දකිනකොට ඇතිවෙච්ච චක්කුද්වාරක චිත්ත වීතියක් වෙන්න පුළුවන්. ඒ වගේම යමක් ඇහෙනකොට සෝතද්වාරක චිත්ත වීතියක් වෙන්න පුළුවන්. යමක් ඇහෙනකොට සෝතද්වාරික වය ඇති වෙන්නේ. ඒ දැන් අපිට සෝතද්වාරිකව සද්දයක් ඇහිලා අපි ඒක වාහනයක සද්දයක් කියලා දැනගන්නකොට අපිට තේරෙනවා නම් අපි සද්දය නම් දැනගන්නේ සෝතයෙන් එහෙම නැත්නම් කනෙන් එතකොට ඒ සද්දයට කොහොමද අපි වාහනයක් පටලෙන්නේ කියලා. එතකොට හිතෙනවා ඒකත් එහෙමනම් මේ සෝතද්්වාරිකවම දුවපු චිත්ත වීතිය නෙවෙයි අපි අඳුනගෙන තියෙන්නේ. ඊට පස්සේ තවත් තවත් මොනවා මොනවා හරි අපිට දැනෙලා තමයි ඒ විදිහට අපි වාහනයක් කියලා දැනගෙන තියෙන්නේ කියලා. ඒ වගේම අපි ගත්තොත් ගානද්්වාරික චිත්ත වීතියක් ගත්තොත් යම් කිසි සුවඳක් එනවා. යම් කිසි සුවඳක් එනකොට අපි ඒක අඹ සුවඳ කියලා. එහෙමත් නැත්නම් කේක් සුවඳ කියලා. ඒකට කොහොමද අපි තවත් ලක්ෂණ ටිකක් එකතු කරගත්තේ? එතනත් තියෙන්නේ අපි ගඳ සුවඳ කියන එක ඒ ආපු විදිහට නෙවෙයි අපි දැකලා තියෙන්නේ. ඒක තවත් දේශයට ගැට ගහලා තවත් ඉදිරියට ගිහිල්ලා ඒ වගේමයි දිවෙන් දිවෙන් ගන්න අරමුණ. දිවෙන් ගන්න අරමුණකට අපි දන්නවා දිවෙන් නම් දැනෙන්න ඕනේ මොනවද? ලුණු රස දැනෙන්න ඕන. තනි රස දැනෙන්න ඕන. චිත්ත රස දැනෙන්න ඕන. අඹුල් රස දැනෙන්න ඕන. ඒ වෙනුවට අපිට මොනවද දැනෙන්නේ? අපිට දැනෙන්න පුළුවන් කේක් රස දැනෙන්න පුළුවන්, අපිට දැනෙන්න පුළුවන් බිස්කට් රසක් එහෙමත් නැත්නම් කැරට් රසක් ඒ වගේ එක එක જાති රසවලුත් අපිට දැනෙනවා. ඒ වගේම තමයි කායත් ඒ විදිහටම ගන්න පුළුවන්. අපිට දැනනවා මේ පුටුවේ කුෂන් එක කියලා දැනන කුෂන් එකේ සිනිඳු භාවය කියලා දැනනවා. ඒ විදිහට අපිට යම්කිසි රූපයක් එක තමයි රූපයකුත් එක්ක වගේ නෙවෙයි තවත් සංඥා ගොඩක් නැත්නම් තවත් සිතුවිලි ගොඩක් එක්ක තමයි මේ දේවල් අරමුණු අපිට දැනෙන්නේ. එතකොට ඒකේ තියෙන දේ තමයි මේ හැම පංචද්වාරික චිත්ත වීතියක් පස්සෙම මනෝද්වාර චිත්ත වීති කීපයක් දුවනවා. ඒ මනෝද්වාර චිත්ත වීති ඇත්ත වශයෙන්ම හතරක්. ඒ කියන්නේ හැම ద్వාරික චිත්ත වීතියකටම පස්සේ මනෝද්්වාරික චිත්ත වීති හතරක් ඇති වෙනවා. චිත්ත වීති හතරක්. අපි ඒවට කියනවා අනුබන්ධන නැත් අනුබන්ධක මනෝද්වාර චිත්ත වීති කියලා. අනුබන්ධක කියලා කියන්නේ ඒක ෆලෝ කරනවා, ඒක පසුපසින් යනවා, ඒක හඹා යනවා වගේ අදහසකින් තමයි මේ අනුබන්ධක කියන වචනේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ සෑම පංචද්වාරික චිත්ත වීතියකටම පස්සේ මේ විදිහට අනුබන්ධක මනෝද්වාර චිත්ත වීති හතරක් වැඩ කරනවා. ඒ හතරෙන් පස්සේ තමයි අපි දැකපු අහපු දැනගත් ගඳ සුවඳක් හෝ රසක් හෝ පහසක් පිළිබඳව සම්පූර්ණයෙන්ම අවබෝධයකට ඇවිල්ලා ඒ වගේ අර ඒක කුසල් හෝ අකුසල් හෝ බවට පත් කරගෙන මා කියන්නේ අර පෘථග්ජන ශේෂ කියන මට්ටමේ කුසල් හෝ අකුසල් බවට පත් කරගන්නේ ඒ මට්ටමේ ඒ විදිහට අපි දන්නවා අශේක එහෙමත් නැත්නම් රහතන් වහන්සේලාට කුසල් හෝ අකුසල් කියලා කර්ම සකස් වෙන්නේ නැති බව එතකොට මෙන්න මේ විදිහට දැනගන්න එක අපිට ප්‍රයෝජනවත් වෙනවා කොහොමද දැන් අපි හිතමු අපි හැම වෙලාවෙම වගේ අපි ඇස උදාහරණයකට අරන් ගමු දැන් ඇස ඉදිරියේ තෙන යම් කිසි රූපයක් නිසා අපිට ඇති වෙනවා පංචද්වාරික චිත්ත වීතියක්. අපි හිතමුකෝ අතිමහන්තාරම්මන පංචද්වාරික චිත්ත වීතියක් ඇති වුණා. කොහොමද? අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද, පංචද්වාර ආවර්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන, සංකීර්ණ, වොත්තපන, ජවන් හතක් ගියා, සදාරම්මන දෙකක් ගියා. නැවත භවාංග ගත වුණා. ඊට පස්සේ මේකට පිටිපස්සෙන් ඒ එහෙන් දැකපු අරමුණම ආරම්භය යනවා මනෝද්වාරික චිත්ත වීතිය. මතකද අපි මනෝද්වාරික චිත්ත වීති ගැන කතා කරනකොට කිව්වා මේ මනෝද්වාරික චිත්ත වීති වලින් පුළුවන් කියලා අතීත අරමුණු, ඒ වගේම වර්තමාන අරමුණු, අනාගත අරමුණු කියන දේවල් අරමුණු කරන්නේ. ඒක නිසා දැන් මෙතෙන්දි වෙන්නේ මොකද්ද? මේ ඉස්සෙල්ලා පංචද්වාරිකව මේ චක්කු චක්කුද්්වාරයෙන් ගත්ත අරමුණක් චක්කුද්්වාරයට ආපාතනය වෙච්ච අරමුණක් අරබයා පහළ වුණානේ චක්කුද්්වාරික චිත්ත වීතියක්. ඒකට පිටිපස්සෙන් ඒ අරමුණ මාර්ගෙන දැන් පහළ වෙනවා මනෝද්්වාරික චිත්ත වීතියක්. ඊට පස්සේ ඒ අරමුණ මාර්ගෙන තව මනෝද්්වාරික චිත්ත වීතියක් පහළ වෙනවා. ඒකෙන් කෙරෙන්නේ කලින් අර ඇහෙන් දැකපු එකට නමක් දාගෙන එක තමයි මේ දෙවනි මනෝද්වාරික චිත්ත වීතියෙන් කෙරෙන්නේ. දැන් චක්කුද්වාරික චිත්ත වීතිය ගියාට පස්සේ ඒ ගමන්ම ඒ අරමුණින්ම ගියා ඔන්න මනෝද්වාරික චිත්ත වීතිය. ඒකෙන් දැන් අපි විශේෂ වැඩක් කරන්නේ අරකත් එක්කම ඊළඟට පහළ වෙන මනෝද්වාරික මනෝද්වාරය පැත්තට හැරිලා මනෝද්වාරික චිත්ත වීතිය ඊට පස්සේ දෙවනි මනෝද්වාරික චිත්ත වීතියක් ඇති වෙනවා. මේ දෙවනි මනෝද්වාරික චිත්ත වීතියෙන් කරන්නේ අර පංචද්වාරයෙන් ගත්ත අරමුණ මොකද්ද කියලා නමක් දාන එක තමයි ඒකට කියන්නේ. මොකද්ද මේකට කියන නම කියලා. නම මොකද්ද කියන එක දැනගන්න චිත් පේලියක් තමයි යන්නේ. ඊළඟ චිත් පේලියක් යනවා ඒ අපි හිතනවා නම් දැකපු දෙයක් නා ඒ දැකපු එකේ අර්ථය මොකද්ද කියලා ඒ කුමක් සඳහා තියෙන දෙයක්ද කියන එක ගැන දැනගන්න චිත්ත වීතියක් යනවා. ඒකට අපි කියනවා මුලින් එකට අපි කිව්වා නාමග්‍රහණ චිත්ත වීතිය කියන නම දැනගන්න එක ඊළඟට නම ග්‍රහණය කරගන්න එක ඊළඟ එක තමයි අර්ථග්‍රහණ චිත්ත වීතිය. එතකොට අර්ථග්‍රහණ චිත්ත වීතිය යනකොට යනකොට අපි ඒකේ අර්ථය දැනගන්නවා. ඊට පස්සේ තවත් යනවා මනෝද්වාර චිත්ත වීතිය. ඒක තමයි ඇත්ත වශයෙන්ම මේක දැන් දැනගෙන ඒක නමක් දාලා ඒක මොනවටද තියෙන්නේ කියන එක තේරුම් අරගෙන ඊට පස්සේ තමයි අන්තිය කියන්නේ පස්වෙනියට පහළ වෙන චිත්ත වීතිය එහෙමත් නැත්නම් හතරවෙනියට පහළ වෙන මනෝද්වාර චිත්ත වීතියෙන් තමයි ඒකේ තියෙන ජවන් වලින් තමයි මේ අරමුණ හොද්දටම දැනගෙන ඒ අරමුණ ගැන සිතුවිලි පහළ කරලා ඒක හොඳ එකක්ද නරක එකක්ද කියලා දැනගෙන ඒ තීරණයක් කරලා ඒ කෙලෙස් වලට නැත්නම් කර්ම වලට යන්නේ අන්න ඒ අවස්ථාවේදී මම මේ කතා කරන්නේ අසේක පුද්ගලය නෙවෙයි ඊට පහළ ඇහින්න කර්ම සකස් කරන චිත්ත වීති පහළ කරන පිළිවෙල තමයි මේ විදිහට යන්නේ. එතකොට මම නැවත වාරයක් කිව්වොත් සෑම පංචද්වාරික චිත්ත වීතියකටම පස්සේ මනෝද්වාරික චිත්ත වීති හතරක් ඒ අරමුණ අරගෙනම පහළ වෙනවා. ඒකේ පළවෙනි මනෝද්වාර චිත්ත වීතිය පහළ වෙන්නේ අර පංචද්වාරික චිත්ත වීතියෙන්ම ලැබෙන ප්‍රතිඵලයක් හැටියට මේ මනස පැත්තට ඒ අරමුණ හරවන නැත්නම් බාරගෙන චිත්ත වීතියක් පහළ වෙන්නේ. ඊළඟට දෙවනියට පහළවන මනෝද්වාර චිත්ත වීතියෙන් ඒ දැනගත්තේ මොකද්ද කියන එක දැනගන්නවා. නම් වශයෙන් දැනගන්නවා. ඊළඟ එක ඒකේ අර්ථය ඒක ඒකේ අර්ථය කියලා කියන්නේ දැන් අපි ඒක දැනට එහෙම කියමු ඒකේ අර්ථය බාර ගන්න විදිහට චිත්ත වීතියක් පහළ වෙනවා. අර්ථය දැනගන්නවා. ඒක හරියටම හඳුනා ගන්නවා. ඊට පස්සේ අන්තිමට හතරවෙනියට පහළ වන මනෝද්වාරික චිත්ත වීතිය තමයි ඒ අරමුණු පිළිබඳව හොඳ හෝ නරක වශයෙන් හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හෝ නැත්නම් ලෝභ කිරීම, ද්වේෂ කිරීම වශයෙන් හෝ ඇතිවෙන චිත්ත වීති ඒ ආකාරයෙන් කුසල හෝ අකුසල ජවන් සහිතව චිත්ත වීති ඇති වෙනවා. එතකොට ඔය වීති පහකින් යුක්ත ඒ කොටසෙන් තමයි ඒ ඇහෙන් දුටුවා නම් ඒ ඇහෙන් දුටු අරමුණ කනෙන් ඇහුවා නම් ඒ කනෙන් අහපු අරමුණ ගැන හොඳ තීරණයකට හොඳට දැනගෙන ඒ අරමුණ මොකද්ද කියලා හොඳට දැනගෙන ඒවට ලෝභ කිරීම, ද්වේෂ කිරීම නැත්නම් කුසල් පැත්තෙන් කුසල් කිරීම, අකුසල් කිරීම වශයෙන් එමත් නැත්නම් රහතන් වහන්සේ ගෙනන් ක්‍රියා හැටියට ඒ සිත් ටික පහළ වෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපිට දැන් දුරින් ඔන්න කවුරු හරි එනවා පේනවා. එනකොට අපි මුලින්ම දකින්නේ මොකද්ද? වර්ණ රූපයක්. වර්ණ රූපය දැක්කාම ඒ වර්ණ රූපය දකින්නේ මොකෙන්ද? චක්කු විඥානය ආධාර කරගෙන එහෙමත් නැත්නම් චක්කු ద్వාරික චිත්ත වීතියකින් තමයි දකින්නේ. එතකොට ඒ චක්කු ద్వාරික චිත්ත වීතියෙන් දැකපු අරමුණ අල්ලගෙන එහෙනම් ඒ අරමුණම අරගෙන මනෝ ద్వාරික චිත්ත වීතියක් ඒ පිටිපස්සෙන්ම පහළ වෙන්නේ. ඒකෙන් විශේෂ කාර්යයක් කරෙන්නේ නැහැ. ඒක මනස පැත්තට බාර දීම විතරයි. අර හිතන පැත්තට යොමු වීම විතරයි වෙන්නේ. ඊළඟ එකෙන් දැනගන්නවා එතකොට ඊළඟ එක කියලා කියන්නේ දෙවනි මනෝද්වාර චිත්ත විදි. එතකොට ඒකෙන් මේක සතෙක් නෙවෙයි මිනිස්සෙක්. මිනිස්සෙක් කියලා දැනගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි චිත්ත වීදින් දැනගන්නවා ඒ අපේ මගේ යාළුවෙක් කියලා යම් කිසි අන්න ඒ එන රූපේ අර්ථය තමයි එතන මිත්‍රත්වයේ අර්ථයක් වෙනවා. ඒ කියන්නේ යා දන්න දන්න ගතියක්. ඒ අර්ථයෙන් දැන් මේක බාර ගන්න. මේක යාළුවෙක් හැටියට දැන් ඔන්න මේක බාර ගන්නවා. යාළුවෙක් හැටියට බාරගත්තාම ඊට පස්සේ එන චිත්ත විසින් තමයි ලෝභ සිතක් බොහෝ විට ලෝභ සිතක් ඇති වෙන්න පුළුවන්. එයාගේ අසුර කැමති කෙනෙක් නම් ලෝභ සිතක් ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි යම් කිසි විදිහකින් පංචද්වාර ආවර්තනයේ යම් කිසි පංචද්වාරයේ යම් කිසි අරමුණක් ගත්තා නම් ඒ අරමුණ ගැන සම්පූර්ණ දැනුවත් වීමකට ඇවිල්ලා ඒ ගැන ක්‍රියා කරන්න පටන් ගන්න ක්‍රියා කිරීමක් සිදු වෙන්නේ ඔන්න ඔය ආකාරයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒවට අපි කියනවා පංචද්වාරික අරමුණු වලින් පසුව පහළ වෙන අනුබන්ධක මනෝද්වාර චිත්ත වීති කියලා. ඉතින් ඕක තමයි විශේෂයෙන්ම දැනගන්න ඕනේ. මෙතෙන්දි තව දැනගන්න ඕනේ කොටසක් තියෙනවා. දැන් අපි ඔය විස්තර කරපු විදිහට ඔය අන්තිම සිතට අන්තිමට පස්වෙනියට පහළ වෙන සිතට කියනවා රංජනාදි චිත්තය කියලා. එතනින් තමයි මේකේ රස විඳීම් හරියට ග්‍රහණය කිරීම ඇති වෙන්නේ ඔය පස්වෙනි මනෝද් හතරවෙනි මනෝද්වාර චිත්තේ ඒ වගේම ඒ ඒ කොටසේ පස්වෙනි සිත. ඉතින් ওই විදිහට තමයි දැනගන්න ඕනේ. ඊළඟට අපිට මේ විදිහට හිතන්න වෙනවා දැන් මේ වීති පහ ගත්තාම පළවෙනි එක පංචද්වාරික 15 වෙනි එක, ඊතුරු හතර මනෝද්වාරික. ඒ වීති පහ ගත්තාම ඒ වීති පහේ තියෙනවා එක වීතියක ජවන් 7 බැගින් ජවන් 35ක් තියෙනවා. ඒ ජවන් 35න් පළවෙනි සිත් චිත්ත වීති හතර තියෙනවානේ ජවන් 28ක්. ඒ කියන්නේ හත බැගින් හතරක් ආපුවම ජවන් සිත් 28ක් තියෙනවා. ඒ 28න් කෙරෙන්නේ ඒ 28න් එතනත් ඇත්තම කර්ම කෙරෙනවා. ඒ කර්ම වලට ලැබෙන්නේ ප්‍රවෘත්ති විපාක හැටියට දක්වනවා. ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ මේ ජීවිතේම අපි කියන්නේ ඒ කියන්නේ ඒක නැවත උපතක් ඇති කරන්න තරම් ප්‍රබල ප්‍රබල කර්ම නෙවෙයි ඒක සකස් වෙන්නේ. නමුත් මේ පස්වෙනි චිත්ත වීතිය ඇති ජවන්. ඒ කියන්නේ හතරවෙනි මනෝද්වාරක චිත්ත වීතිය. එහෙම නැත්නම් ඒ කොටසේ තියෙන පස්වෙනි වීතියේ තියෙන ජවන් චිත්ත වලින් තමයි ප්‍රතිසන්දියක් කරා පමුණවන්න පුළුවන් කර්මපත බවටපත් වෙන කර්ම සකස් කරන්නේ මෙන්න මේ හතරවෙනි මනෝද්වාරික චිත්තේ. ඉතින් ඒක විශේෂයෙන් මතක තියාගන්න වෙනවා. ඒක ප්‍රතිසන්දී ලැබීමට තරම් බරපතල කර්ම සකස් කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් ඉතින් මේ හතරවෙනි මනෝද්වාරක චිත්ත වීථියට යන්න නැතුව නවත්ත ගත්තා නම් හොඳයි නේ කියලා. එතකොට ඒ විදිහට අකුසල කර්මයක් වෙනවා නම් ඒක නවත්ත ගන්න පුළුවන් නේද කියලා. හැබැයි මේ චිත්ත නියාමය අනුව ඒ විදිහට මගදී මේක නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. චිත්ත නියාමය තමයි අර විදිහට චිත්ත වීති පහක් ඇති වෙලා තමයි අරමුණක් දැනගන්නේ. ඉතින් ඒ හැම තැනදීම අපිට අපි කලින් කතා කරපු විදිහට වොත්සපන එහෙමත් නැත්නම් අපි කිව්වේ අර මනෝද්වාර ආවර්ජනසිත කියන තැන. ඉතින් පස්සේ මේ ජවන් සිත් ඇති වෙන්නේ සමාගයේ අභ්‍යන්තර කෙලෙස් මට්ටම් 90 තමයි සියලුම ජවන් ඇති වෙන්නේ. ඉතින් ඒ බවත් මම මතක් කරනවා. අපිට ඊළඟ කොටසට යන්න කලින් කෙටියෙන් මම දැනගන්න කැමති මේ අද කතා කරපු දේ සම්බන්ධයෙන් හෝ නැත්නම් මේට ඉහතදී කතා කරපු දේවල් සම්බන්ධයෙන් යම් කිසි දෙයක් මේ විශේෂයෙන්ම මනෝද්වාරික චිත්තවිත් සම්බන්ධයෙන් යම් කිසි දෙයක් දැනගන්න තියෙනවා නම් නැත්නම් අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් අපි ඒකට කාලය ගමු කෙටියෙන් විනාඩි 5ක් 10ක් ඊට පස්සේ නැවත වරක් තව කොටසක් සඳහන් කරන්න තියෙනවා ඒ කොටසට අපි යොමු වෙනවා සුසමාත් නැහැ බොහෝකින් ජයත් මාත්‍ය මම එහෙනම් අපිට යමු කල්යාණ මිත්‍රයන්ට මට ප්‍රශ්නයක් කාණියත් මාත්‍ය අර පංචස් පාරාවර්ජන ශික්ෂිතීතියේදී අපි සම්පටිච්ච සංකීර්ණ කියලා තැනකට එනවනේ. එතකොට එතෙන්දී අපි තීරණයකට එන්නේ නැද්ද කියන එක යන අනුබන්ධක මනෝත් වාර මනෝත් වාර වීති කියන තැනට එන්නේ ඉස්සෙල්ලා එතනට එනවා. එතනත් යම්කිසි තීරණයකට එළඹෙනවා. ඒකේට මට පොඩි පොඩි පැහැදිලි කිරීමක් කරන්න යනවා. ඇත්ත වශයෙන්ම එතනදී මෙහෙමයි මනෝ පංචද්වාරික චිත්ත වීතිවල සම්පතිච්ඡන සංකීර්ණ සිත් කියලා කියන්නේ මේ අරමුණ බාර ගන්න අරමුණ විමසන සිත් හැටියට. නමුත් අපි ඇත්තටම අපි මුලින් සඳහන් කරනකොට කිව්වට මේ විදිහට මේ විදිහට මේ විදිහට මේකයි සිද්ධ වෙන්නේ කියලා ඒ සම්පතිච්ඡන සංකීර්ණ සිත් දෙකම විපාක සිත්. ඒ විපාක සිතකින් බෑ යම් දෙයක් ගැන විනිශ්චය කරන්න. ඒක නිසා තමයි අපි විනිශ්චය කරන්න වොත්තපන සිත පාවිච්චි කරන්නේ. ඒ වොත්තපන සිතෙන් තමයි ඒ විනිශ්චය කරන්නේ. එතනින් තීරණය කරනවා අපි නිල් පාට දෙයක් දැක්කම මේක නිල් පාට දෙයක් කියලා තීරණයක් කරනවා. ඒ විදිහට තීරණයක් කරලා ඒක හොඳ හෝ නරක වශයෙන් සුළු වශයෙන් තමන්ගේ කැමැත්තක් මැත්තානුව කුඩාවට ජවන් පහළ වෙනවා. නමුත් දැන් මේ අපි අද ඉගෙනගත්ත කරුණ යටතේ අපිට තේරෙනවා එතන තියෙන ජවන් සිත්වල ක්‍රියාකාරීත්වයේ ඉතාමත්ම සුළුවෙන් සිද්ධ වෙන ජවන් කෘත්‍යයක් එතන කෙරෙන්නේ ඇත්ත වශයෙන්ම ලොකුම ජවන් ටික පහළ වෙලා අපිට කර්ම සකස් වෙන්නේ මෙන්න මේ හතරවෙනි මනෝද්වාරික චිත්ත වීතිය කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ අතනදී ඒ සම්පටිච්ඡන සංකීර්ණ සංකීර්ණ කියලා කියවට එතනදි තීරණයක් නෙවෙයි ඒක තමයි එතන විමසා බැලීමක් වෙන්නේ විපාකයක් හැටියට. වොත්තපන සිතෙන් තමයි තීරණය කරන්නේ පංචද්වාරික සිත්වලදී ඒ අරමුණ පිළිබඳව. මම හිතනවා ඒක තේරෙනවා ඇති කියලා පසුගිය සාකච්ඡාවකට නැවතත් සමන් දෙන්න. ඒ ඒ විදිහට මාත් විස්තර වැඩිපුර විස්තර කරලා තියෙනවා ඒ පිළිබඳව. ඒ සාකච්ඡාවල ඉරුවන් තමයි අපි අනිත් පැත්තට යමු නේද? පෙරවන් සම්මයි ජයන්ත මහත්මයා. ජයන්ත මහත්මයා කෝර පංචද්වාරික සිත් වලින් පස්සේ මනෝද්වාරික සිත් ඇති වෙනවා කියලා හතරක්. ඉතින් මහත්මයා ඒක එතකොට අතීත වර්තමාන අනාගත තුනටම ඒක ඒ ඒ පොදුතාවය තියනවද හැමමම? නැත්නම් අතීතය වලට විතරද සිත් එක පංචත් මනෝද්වාරික සිත් පහළ වෙන්නේ? මෙහෙමයි මනෝද්වාරික සිත් කිව්වහම දැන් මේ අපි කතා කරන්නේ අපි වර්තමානයේ දකින අරමුණු පිළිබඳවයි දැන් මෙතන කතා කරන්නේ. ඒ කියන්නේ අපි දැන් දැනට දකිනවා නම් යම් කිසි දෙයක් ඒකට පිටිපස්සේ මේ විදිහට මනෝද්වාරික අර මනෝද්වාරික චිත්ත වීතිවලින් තමයි ඒ අරමුණ සම්පූර්ණයෙන්ම ග්‍රහණය කරලා ගන්නෙ. දැන් අතීතේවත් අනාගතේවත් බලනකොට يعني අතීත කියන්නේ ගොඩක් පහුවෙච්ච ඒවා. මේ දැන් දැන් බලන දැන් අහන නෙවෙයි. ගොඩක් අතීතයේව මතුවලා එන්නෙම තමන්ගේම සිත ඇතුලෙන් තමයි භවංගී බිලින තමයි මතක් කරලා දෙන දේ වෙන්නේ. ඒ වගේම තමන් හිතනකොට තමන් හිතන්නේ සම්පූර්ණයෙන්ම මනෝද්වාරික සිත් වලින් තමයි හිතන්නේ අතීත දේවල් ගැන. අනාගතයේ දේවල් ගැන හිතනකොට තනිකරම මනෝද්වාරික සිත් වලින් තමයි ඇති වෙන්නේ. එතකොට මේ පංචද්වාරික සිත් වලට පිටිපස්සියේ දෙන මේ මනෝද්වාරික සිත් හතර පැහැදිලි කරන්නේ මේ මොහොතේ අපි යම් කියක් දකිනවා නම් අහනවා නම් සුවඳ දැනගන්නවා නම් තේරුණා නේද ඒක? හ්ම්. ඒක තේරුණා පැහැදිලි මාත් වර්තමානට පමණයි නේද ඒක? හොඳයි. හොඳයි කොහොමද? ඒක කරන්නයි. මේ මේ මේ අපි කතා කරන අනුබන්ධක අනුබන්ධක චිත්ත වීද මනෝද්වාර චිත්ත වීද කියන්නේ මේක අනුබන්ධනේ වෙන්නෙම පංචද්වාරික පංචද්වාරික චිත්ත වීතියටත් එක් වීතියත් එක්ක තමයි මේක අනුබන්ධනය වෙන්නේ. ඒකවන් සම්ම. සර්වා කරණයි අභ්‍යාස මහත්තයා මේ ඔබතුමා කිව්ව නේද දැන් මෙතන දැන් හතරවෙනි එක මේ මනෝද්වාරක චිත්ත වීති හතරෙන් හතරවෙනි එක මේ චිත්තක ගිය ගමන් කවදාත් ඒ කියන්නේ කර්ම සකස් වෙනවාමයි ඉතින් සාතින් නතර කරන්න බෑ කියලා. එතකොට කොහොමද දැන් රූපයක් දැක්කට පස්සේ එහෙම ඒක නවත්ත ගන්න අපි කොහොමද මොන වගේ තැනකින්ද දැන් අර සූත්‍ර දේශනා අනුව මම පොඩ්ඩක් හිතුවා මදුපින්ඩික සූත්‍රය අනුව මේක ගල්ප ගන්න. එතකොට මේක ගොඩක් ගැඹුරට තියෙනවා මෙතන කොහොමද එතකොට අපි සසරෙන් මිදෙන්න නම් ඒ කියන්නේ රූපය නිමිත්තක් හැටියට මේ නිමිති ගන්න නැතුව ඉන්න නම් කොහොමද? ඒ වගේ දෙයක් අපිට හිතන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා සරණයි. අපිටවන් සර්ණයි අත් වශයෙන්ම අපිට මේ චිත්ත වීති අනේක මම කිව්වා වගේ නවත්තන්න බෑ ඒ ඒ ටිකෙන් තමයි සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳව අදහස ගන්න. අදහස ගන්න එක එක දෙයක් මේ ජවන් සිත් පහළ වෙනවා කියන එක තව දෙයක්. මොකද ගන්න අදහස අනුව තමයි ජවන් සිත් පහළ වෙන්නේ. ගන්න අදහසට යෝනිසෝ මනසිකාරයේ යෙදුනොත් එතනදී අපිට කුසල් පහළ වෙනවා. යෝනිසෝ මනසිකාරයේ නොයිදුනොත් අකුසල් පහළ වෙනවා. යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන එක යෙදෙන්නේ Taman තුළ පවතින කෙලෙස් මට්ටම අනුව. එතකොට යම් කෙනෙක් යම් විදිහකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේ දේවල් මෙනෙහි කරමින් බණ භාවනා කරමින් සිත වඩන කෙනෙකුට දැන් කෙනෙක් බැන්නා කියලා හරි. එහෙම නැත්නම් අපිට යම් කිසි දෙයක් දැක්කා කියලා හරි අධික වශයෙන් කාමසිතුවිලි, ද්වේෂසිතුවිලි, මෝහසිතුවිලි පහළ වෙන්නේ නැති තත්ත්වයට යාගේ මනස දියුණු කරගන්න දියුණු කරගන්න මෙයා කියන දේ ඇත්ත ඇත්ත සැටියෙන් දකින්න පුරුදු ඒ ඇත්ත ඇත්ත සැටියෙන් දකින කෙනාට ඒක තමන්ගේ කෙලෙස් මට්ටම් අනුව වෙන්නේ. එතකොට ඒ ජවන්සිත අර විදිහට විශේෂයෙන්ම අකුසල පැත්තට නොයන්න හේතු වෙනවා. ඒක කුසල අරමුණු බවට පත් වෙනවා. ඒක සතියෙන් ඉන්නවා කියන්නේ සිහිය කියන එක අපි කතා කරා මේ චෛතසික ගණයට ගත්තාම සතිය කියන එක සෑම කුසල සිතකම තියෙන සෝබන සාධාරණ චෛතසිකයක් කියලා. ඒ සතිය යෙදෙනවා නම් යම් කිසි දෙයක් කරනකොට, දකිනකොට, බලනකොට, අහනකොට එතකොට අපි අකුසලෙන් මිදෙනවා. අපිට වෙන්නේ සතිය නැති තැන තමයි මුලා වෙන්නේ. මුලා වෙනවා කියන්නේ මෝහය. මෝහයත් එක්ක තමයි ලෝභයත්, ද්වේෂයත්, එහෙම නැත්නම් හුදු මෝහය කියන කොටස් තුන ඇති වෙන්නේ. ඒ කියන්නේ සතිමත්ව හිඳීම තමයි කෙටියෙන් ඔකට දෙන්න පුළුවන් පිළිතුර වෙන්නේ සතිමත්ව ඉන්න තාක්කා. මේ ඇහැට එන්නේ වර්ණ රූපේ කියලා දකින්න තරම් සතියක් තියෙනවා නම් ඒ රූපේ කෙරෙහි ඇලීම කියන එක අඩු වෙනවා. ඒ කෙරෙහි රූපේ කෙරෙහි ගැටීම කියන එකත් අඩු වෙනවා. ඒ ආකාරයෙන් සිත දියුණු කරලා ඒ සතිමත් වෙනකොට. එතකොට කිව්වා වගේ දෙන්න පුළුවන් කෙටිම පිළිතුර තමයි සතිමත් භාවය වැඩි කරගන්නවා කියන එක තමයි දැනට පුහුණුවක් හැටියට කරන්න තියෙන එක කියන්න පුළුවන්. වසන්ත මහත්මයා තවත් උත්තර තියෙන්න පුළුවන්. මේක තමයි මේ අවස්ථාවේදී සිහිවන. තේරුම් ගන්න. ඉතින් බොහෝ තෙන් ඒ කියන්නේ මහත්මයා දැන් අපි තුමු දැන් ඔබතුමා කියේ දැන් ගතක් කියලා දැක්කේ ඒ කියන්නේ ගතේ යථාභූත ස්වභාවය. කියන්නේ ඒ කියන්නේ ඒ ගතේ ඒ කියන රූපයේ ඒකේ යථාභූත ඥානයක් අපිට තියෙන්න ඕනේ මේ සිත්ෙන සමන්දක ඔය කියන්නේ. සුණා සරණයි. කරන සම්මයි. මෙහෙමයි. ඔය ඒක එහෙම ගන්න පුළුවන්. එතෙන්දී විශේෂයෙන්ම අපිට ගෝචර වෙන්නේ මොනවද කියන එක ඒ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන්නේ මොනවද කියලා දැනගත්තොත් ඒ කියන්නේ අපිට හිතමුකෝ කවුරු අපිට වචන මොනවා හරි අහුනහම ඒ ඇහෙන්නේ අපේ මේ අපි කිව්වා මේ විපාක සිත් වලින් තමයි මේ දකින්නේ ඇහෙන්නේ එතකොට දැනෙන්නේ විපාක සිත් වලින්. ඒ කියන්නේ අපි ගත්තොත් චක්කු විඥානය කියන එක විපාක සිතක්. ඒක කුසල අකුසල කියලා දෙපැත්තක් බෙදෙනවා විපාක. චක්කු විඥානේ විපාකයි. ශෝත විඥානේ විපාකයි. ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන ඔක්කොම විපාක විඥාන. නමුත් දැන් මේ විපාක විඥානය කියන එක දන්නේ නැතිකම නිසා අපි බාහිරින් ඒ විපාක විඥාණයෙන් දැනගන්නා දේ උදෙසා නැවතත් ඒක හේතුවක් කරගන්නවා ඉදිරියට කර්ම සකස් කරගන්න. ඒ ඒකට වෙන්නේ ජවන්චිත්තෙන් තමයි කර්ම සකස් වීම කියන්නේ. ඒකට විපාකේ විපාකේ හැටියට දැනගන්නවා කියලා කියන්නේ කෙනෙක් සතියෙන් ඉන්නවා කියන්නේ. සතියෙන් ඉඳලා මේ ශබ්දයක් ඇහෙනවා කියන්නේ මේකයි උනේ අඩුම ගානේ මේ ක්‍රියාදාමය දැනගන්නවා. අපිට බල්ලෙක්ගේ සද්දය ඇහුනේ මෙන්න මේ අනුබන්ධ චිත්ත වීති හින්ද තමයි අපි බල්ලෙක් හැටියට දැනගත්තේ. කියලා අඳුම ගන්න මේ මේ පහේ කොටස් තමයි දැන් දිගටම පහළ වෙන්නේ. දැන් එකපාරක් ඇහෙන් හරි කනෙන් හරි ඇහෙන් රූපයක් හරි කනෙන් ශබ්දයක් හරි ගත්තට පස්සේ පළමුවෙන්ම ඇති වෙනවා මේ වගේ චිත්ත වීති පහ. ඊට පස්සෙත් දැන් අපි දේ දිහා බලන් ඉන්නවා. එතකොටත් ඇති වෙන ඔය වගේ පහේ පහේ පහේ පහේ පහේ කොටස් තමයි දිගින් දිගට දිගින් දිගට ඇති වෙන්නේ. නමුත් මේ දිගින් දිගට ඇති වෙවි යනකොට අපිට සතියෙන් ඒක බලන්න පුළුවන් වෙනකොට අපිට පේනවා මෙන්න මේ වගේ ක්‍රියාදාමයක් තමයි මෙතන ඇති වෙලා තියෙන්නේ. මෙතන ඇලීමට ගැටීමට හේතුවක් නැහැ කියන එක අපි දැක්කොත් එතනින් එහාට පහළ වෙන චිත්ත වීතිවල අපිට යම් කිසි විදිහකින් හේතුවක් තිබුණා නම් අකුසල කර්ම සකස් වෙන්න ඒ අකුසල කර්ම සකස් වෙන්නේ අපිට අපි අහලා කියනවා ප්‍රයෝග අபிසංකාර කියලා. ඒ කියන්නේ කර්ම ක්ෂය කිරීමට පැත්තට යන සංඛාර වර්ගක් කියන ප්‍රයෝග අபிසංකාර කියලා. අන්න ඒ සංඛාර තමයි එතකොට ඇති වෙන්නේ. ඒක තමයි කෙලෙස් දුරු කිරීමට යන විදිහට යෙදෙන ජවන් සිත් සහිත චිත්ත වීති. ඔන්න ඔය ආකාරයෙන් තමයි අපිට ඒක ටික ටික අඩු කරගෙන ගිහිල්ලා ඒක ඇත්ත ඇත්ත හැටියට දකින්න පුරුදු කරන්න වෙන්නේ. ඉතින් අර මුලින්ම දකිනකොට වෙන්නේ අර විදිහට යම් කිසි දෙයක් දැක්කම මේක අහවල් දෙයක් කියලා නමක් දැම්මා. ඒ විදිහට චිත්ත විත්තික ගිහිලා අඳුරගෙන යම් කිසි ප්‍රමාණයකින් සමහරට කෙලෙස් වලට යන්නත් පුළුවන්. නමුත් ඒ පහේ පහේ පහේ පහේ සිත් කෙලවල් ගානක් යනකොට අපිට සිහිය එළඹුණොත් හරියට ඒ ගැන හිතන්න පුළුවන්කම යෙදුනොත් ඒ අරමුණ ගැනම අපිට හිතන්න පුළුවන් කුසල වශයෙන් හෝ අර කලින් කිව්වා වගේ ප්‍රයෝග අபிසංකාර වශයෙන් ඒ ගැන හිතන්න පුළුවන්. තේරුම් ගන්න ඕනේ. තිරුවන් සරණ මහත් තිරුවන් සරණයි ගැන්තමාත්මය කල්පනා කරනකොටයි ධාතු කෝපාදීයි මේ භූතයන් විසින් මේ මිනිසුන්ගේ සිත් වලට ඔය අරමුණු දෙනකොට මේ ඇතේනවල ගොඩක් මනෝද්වාර වීති ඒ මනෝද්වාර වීති මේ අනුබන්තික මනෝද්වාර වීති දෙ ඇති වෙන්නේ ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? මහත් ඔබතුමිය මොනවා හරි තුන් කොටසක් ගැන මුලදී කිව්වා ඒක අපහු පැහැදිලි කරන්න පොඩ්ඩක් මොනවා ගැනද කිව්වේ? අර අභිධර්ම මාර්ගයේ පොතේ තියෙනවා සමහරකට ප්‍රශ්න අහනකොට උත්තර දෙනකොට කල්පනා කරනකොට ධාතු කෝපාදීයේදී භූතයන් විසින් සමහර විට මිනිසුන් සිතුවට එක එක අරමුණු දෙනකොට මේ මනෝත්වාරා ඊටි ගොඩක් ඇති වෙනවා කියලා. එතකොට ඒ ඒ ඇති වෙන්නේ මේ අනුබද්ධික අනුබද්ධික මනෝද්වාර ඊටි කියලා දැනගන්න ඒ ඒ සම්බන්ධය පොඩ්ඩක් දැන් තමයි කියලා දෙන්න පුළුවන්ද? තිරුවන් සරණයි. තිරුවන් සරණයි. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ධාතු කෝප වෙන අවස්ථාව කිව්වනේ. ධාතු කෝප වෙන අවස්ථාව ගත්තාම දැන් ඇත්තටම දැන් අපිටෝත් එහෙම දැන් තේජෝ ධාතුව කෝප වුණොත් එහෙම වැඩි වැඩියෙන් වැඩ කරන්න පටන් ගත්තොත් අපිට ඒ කියන්නේ අපි සාමාන්‍ය අපි කියන එකට උණ හැදෙනවා. උණ හැදුනහම දැන් මනෝද්වාරික චිත්ත වීති කියනම ඕනම තැනකින් පටන්ගෙන ඇති වෙන්න පුළුවන් ඕනම අරමුණක් ආරම්භය. දැන් අපි අපේ ඇඟේ රස්නේ වැඩි කියලා හිතන තැන කොහොමද අපි රස්නයක් දැනුණා. ඊට පස්සේ අපි ඒ ගැන හිතන්න පටන් ගන්නවා. ඒ හිතන්න පටන් ගන්නවා කියන්නේම මනෝද්වාරික ආවර්ජන තමයි ඒ කියන්නේ මනෝද්වාරික චිත්ත වීදි තමයි ඇති වෙන්නේ. ඒ වගේම දැන් හුඟක් වෙලාවට ගොඩාක් වුණ ගත්තාම මිනිස්සු දොඩවන්න පටන් ගන්නවා. ඒ වගේම උත් ඇති වෙන්නේ මනෝද්වාරික චිත්ත වීති වලින් ඇති වෙලා තමයි ඒ தත්ත්වයටපත් වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ සිහිය විකල් වෙන தත්ත්වයටම යනවා. ඒ වගේම දැන් භූතයෝ වැවුනායි කිව්වහමත් ඒ වගේම ඒ විශේෂයෙන්ම අමනුෂ්‍ය බලවේග වලින් උත් මේ මනෝද්වාරික චිත්ත ඇති වීති ඇති කරලා ඒ වයින් වෙන වෙන සාමාන්‍ය අසාමාන්‍ය ක්‍රියාකාරකම් ඇති කරන්න පුළුවන්. ඒ වගේම දැන් කෙනෙක් ප්‍රශ්න අහනකොට දැන් මම ඔබතුමියගෙන් යම්කිසි ප්‍රශ්නයක් ඇහුවොත් ඔබතුමිය ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මම අහන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඔබතුමියට ඇහෙන්නේ මේ වචනවල ශබ්ද ටිකක් තමයි ඇහෙන්නේ. එතකොට මේ වචනවල ශබ්ද ටික ගලපගෙන ඒක අදහසක් බවට ඉස්සලාම පත් කරගන්න වෙනවා. එතකොට මේ කිව්වේ මෙන්න මේකටයි කියලා අදහසක් ඇති කරගන්න වෙනවා. ඒ කියන්නේ ඒ කිව්ව දේවල් වලට නමක් දීලා ඒ ගැන චිත්ත රූප නැත්නම් සිතින් ඇති කරගන්නවා යම් යම් විදිහේ සිතුවිලි ධාරාවක් ඇති කරගන්නවා. ඒ කියන්නේ චිත්ත වීති ගොඩාක් ඇති වෙනවා. ඇති වෙලා ඊට පස්සේ මම මේ උත්තරේ දෙන්න ඕනේ කියලා ඔන්න ඒ ගැන උත්තරේ ගැන හිතන්න පටන් ගන්නවා. එතකොට අන්න ඒ ආකාරයෙන් මනෝද්වාරික චිත්ත වීති ගොඩාක් ඇති වෙනවා. ඒක තමයි මම පසුගිය සතියේත් මතක් කරේ භවංග සිත් හැරෙනකොට වැඩිපුරම ඇති වෙන්නේ මේ ජීවිතයක් පවත්වනවා කියන තැන මනෝද්වාරික චිත්ත වීති. දැන් මේ කතා කරන්නත් මනෝද්වාරික චිත්ත වීති තමයි ගොඩාක් ඉදිරිපත් වෙලා ඉදිරිපත් වෙලා ඉදිරිපත් වෙලා මේ වචන මේ පිළිවෙලට ගැට ගහගෙන මේ හඳින් කියන தත්වයට හිතලා ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මනෝද්වාරික චිත්ත වීති තමයි බලපාන්නේ. ඒ මනෝද්වාරයෙන් මේ සිත් ඇති වෙනකොට මේ කය අර චිත්ත කිරිය වායෝ ධාතුව නිසා මේ කට හෙළබිලා ඒ වගේම ඒ අවයව හෙළබිලා ඒ දේවල් සිද්ධ කරන්නේ මනෝද්වාරික සිත් වලින්. මම හිතනවා තරමක පැහැදිලි කිරීමක් වෙන්නේ නැති කියලා. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. පුදා අදහසක් ඇති වෙලා තියෙනවා මේක මේ හරිද කියලා දැනගන්නයි මම ආන්නේ. ගිය සතියේ මට මේ සහභාගී වෙන්න නොහැකි වුණා. මම දන්නේ ගිය සතියේ මේ වගේ කතා කරාවි කියලා. දැන් මේ චිත්ත වීති වලදී සාමාන්‍යයෙන් පංචද්වාර වර්ධන චිත්ත වීති වලට වඩා මනෝද්වාර වර්ධන පංච වීති වලදී දැන් පංචද්වාර වර්ජනේ චක්කු විඥානේ සම්පටිච්ඡනේ සම්පීරණේ කියන ටික නැතුව යනවා. එතකොට මට මේ අදහසක් ආවා එහෙමනම් මනෝද්වාර වර්ගයෙන් චිත්ත වීති වඩා ප්‍රබලද පංචද්වාර වර්ගයෙන් වලට වඩා කියලා වෙනවා. ඒ කියන්නේ යම් තීරණ දැඩිව ගන්න අදහසක් වගේ තියෙනවා කියන එකයි දැනගන්න. තේරුම් ගන්න. තේරුවන් සර්ණයි මම හිතන්නේ අපි අද අද සාකච්ඡා කරපු ටිකිනොත් තේරෙන්නේ පංචද්වාරයෙන් හැම වෙලාවෙම අපිට විපාක විඥාන තමයි පහළ කරලා දෙන්නේ. විපාක විඥාන වලින් ගන්න උදාහරණයකට ඇහෙන්නම් වර්ණයේ පමණයි චක්කුද්්වාරික චිත්ත වීතිකෙන් ග්‍රහණය කරන්නේ. ඒ වගේම සෝතද්්වාරික චිත්ත වීතිකෙන් ග්‍රහණය කරන්නේ ශබ්දයේ පමණයි. එතකොට අපි මේ ශබ්දයේ අර්ථය මොකක්ද කියන එක අපි දැනගෙන නැහැ. ඒ වගේම අනිකුත් ජීවහා ඒ වගේම ගානද්්වාරික කායද්්වාරික වගේ ගන්නකොටත් අපිට ඒ විදිහට ඒ මේ ඒ මොකද්ද ගැටුනේ කියන අර්ථය. ඒ කියන්නේ ගඳක් සුවඳක් රසක් යම්කිසි රසක් වගේ දෙයක් ගැටුණා කියන කාර්යය ගන්නවා නිසා එතනින් එහා දෙයකට යොමු වෙන්න හැකියාවක් නැහැ ඒ චිත්ත වීති වල. ඉතින් ඒ චිත්ත වීති වලින් පිටිපස්සේ ඒ පංචද්වාරිකව ගන්නා අරමුණු ගන්නා ඒ චිත්තේදී නැත්නම් ඒ චිත්ත වීතියෙන් අනු ඊට පස්සේ ඒ ගමන්ම ඇතිවන මේ මනෝද්වාරික චිත්ත වීතියෙන් තමයි ඒ අර්ථය ඒ නම හොඳට ග්‍රහණය කරගෙන ඒ පිළිබඳව තීරණ අරගෙන ඒ පිළිබඳව යම් කිසි විදිහකට හොඳට හෝ නරකට හෝ සිතන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඇත්තට මේකෙන් පැහැදිලි වෙන්නේ ඔබතුමා කියපු දේ තමයි මනෝද්වාරික චිත්ත වේති ඊටාම ප්‍රබලයි. මොකද කර්ම කෙලෙස් කර්ම කෙරෙන්නේ කුසල හෝ අකුසල වශයෙන් ප්‍රතිසන්දිය දක්වා යන කර්ම කෙරෙන්නේ මේ මනෝද්වාරික චිත්ත වේති වලින්. ඒක නිසා මනෝද්වාරික චිත්ත වේති ඊටාමත්ම ප්‍රබලයි. නමුත් වෙලා තියෙන්නේ අපිට අතනින් අවශ්‍ය ගන්න බැරි කම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හොඳයි. හේරුවන් කරනවා. හේරුවන් කරනවා බොහොම. හේරුවන් කරනවා. දැන් තමයි දැන් හතරවන මනෝදාරික සිතෙන් සිතෙන් අන්තිමට ඇතිවන ඥාන වලින් තමයිනේ අපිට කුසල හෝ අකුසලයක් ගැන මෙනෙහි වෙන්නේ. එතකොට ජයන්ත දැන් ජයන්ත මහත්තයා අපේ ප්‍රශ්න වලට උත්තර දෙනකොට එතකොට ජයන්ත මහත්තයාට මම හිතන විදිහට එතන එතකොට ඇති වෙන්නේ අර මහා කුසල අතෙන් සෝමනස්ස සාගත දික්තිගත සංපයුක්ත මේ අසංකාරික සිතක් වගේ ඒ වගේ එකක් මම තේරුම් ගත්තා. එහෙම හරිද මහත්මයා? ඒක බොහෝ විට හරියන්න පුළුවන්. හැබැයි ඉතින් අමාරු ප්‍රශ්නයක් තෝස් සමහරට කොහොම වෙයිද දන්නේ නැහැ. නෑ එහෙම තමයි. ඇත්තටම කියනවා නම් ඒ විදිහට යම් කිසි දෙයක් ඒ සෝමනස්ස සිතින් කරනකොට ඒ කියන්නේ දැන් ඒ අරමුණු ඒ වලට උත්තර දෙන්න යනකොට විශේෂයෙන්ම මම හිතනවා අදෝස අදෝස කියන චෛතසික මූලිකම බලපානවා. මොකද අපි තාමත්ම කරුණාවෙන් වචන පාවිච්චි කරනවා නම් කරුණා බරිතව හිතනවා නම් අපිට එතන අර මහ කුසල් අතෙන් ඒ කුසල සිතක් තමයි ලැබෙන්නේ ජවන් හැටියට ඒ වගේ සිතක් කියන එක මම හිතනවා බොහෝ නිවැරදි කියලා දැන් හොඳයි මාත්‍යා තේරුම් ගන්නයි තේරුම් ගන්නයි පුරුන් තමයි යද්ද මාත්‍යා දුසිදා ජයන්ති මාත්‍යා පොඩ්ඩක් මේ කියලා දෙන්න දැන් අපිට ඇස් දෙකක් තියෙනවනේ ඇස් දෙකෙන්ම අපි චිත්ත අපි ඇක්සිටිව්ලි ගන්නවා ඇතුළට එතකොට මේ මේ ඇස් දෙකයි කන් දෙකයි දැන් එකපාරට ඇහැරලා වහනකොට වහලා අප වරිනකොට අපිට වස්තු දෙකක් තියෙන්නේ එක විදිහටයි පේන්නේ. එතකොට මෙහි මේ යනකොට මනෝද්වාර චිත්ත වීති බොහොම විගහට ගිහිල්ලා මේ ඔක්කොම පෙන්වලා දෙනවද කියලා තේරුම් කරලා දෙන්න පොඩ්ඩක් තේරුම් ගන්න. ඔව් ඇත්තටම මේ සිතක් කියන එක දැන් අතීත මේ විශේෂයෙන්ම මම හිතන අභිධර්ම මාර්ගයේ පොතේ සඳහන් වෙනවා කෙනෙක් ඇසිපිය ගහන ෂණයකින් චිත්ත මේ සිත් දහස් ගණක් ඇති වෙනවායි කියලා. ඒ කියන්නේ දැන් අපි මේ කතා කරන්නේ වැඩිම වුණොත් සිත් 17ක් පිළිබඳව තමයි මේ චිත්ත වීතියකින් කතා කරන්නේ. එතකොට මේ ධාමත්ම කුඩා කාලයක වෙන දේවල් තමයි මේ අපි මේ කතා කරන්නේ. ඇත්තටම මේ අර විශාල දෙයක් මේ පොඩියට පොඩියම තැනකට ගිහිල්ලා තමයි ඒක විස්තර කරගන්න අපි මේ මහන්සි ගන්න මේ විදිහටයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ අතින් බලනකොට ඔබතුමා කිව්වා වගේ අපිට අර ඇහත් කරලා වහලා ආපහු අරිනකොටත් ඇත්තටම දැන් අපි ඇසිපිය ගහනකොට දැන් හිතන්නකෝ දැන් මෙහෙම හිතන්න දැන් කඹේක අපි දන්නවා මේ සර්කස් වගේ දේවල් වලදී මිනිස්සු කඹේ ඇවිදිනවා. කඹේ ඇවිදිනවා කියන්නේ පොළොවට ගොඩක් ඉහළින්. කණු දෙකට ගැට ගහපු කඹයක තමා ශරීරේ සමබර කරමින් ඇවිදිනවා. සමබර කරමින් ඇවිදිනකොට එක කොනකින් අනිත් පැත්තට යනකොට ඇසිපිය ගහන අවස්ථා කොච්චරක් තියෙනවද? ඉතා අධිකව තියෙනවා. ඇසිපිය ගහනවා කියලා කියන්නේ ඇහැ එයා පියාගන්නවා. ඇහැ පියාගෙන තමයි ඒ ඒ ෂණයේ ඉන්නේ ඇහැ පියාගෙන ඊට පස්සේ අරිනවා. එතකොට බලන්න එයා එයා ඒ තමන්ගේ ශරීරය සමබර කරගෙන යනවා. ඒ කියන්නේ ඒ කුඩා කාලය තුලත් ඒක සමබර කරගෙන යනවා. ඒ වගේ දැන් මේ අපි මේ අසිය ගහන කාලයක් තුල මේ වගේ චිත්ත වීති ගණන් කරන්න බැරි ප්‍රමාණයක් ඇති වෙනවා කියන්නේ මේවා ඉතාමත්ම වේගයෙන් ඇති වෙන සිත් පෙරවල් තමයි මේ සිත් පෙරවල් කියන්නේ. ඒ නිසා අපි ඇහැ වහල ඇහැ ඇරියයි කියන තැනදී වුණා අපිට හරිම ෂණයයි ක්ෂණිකයි ඒ වැඩි. ඒක හරිම ෂණිකයි. අපේ සිත් ඊට වඩා ගොඩාක් වේගින් යනවා. ඒ නිසා අපිට ඒ තියෙන දේ ඒ තියෙන විදිහට පේනවා ඊළඟට හැරලා බලනකොට. ඒ විදිහට තමයි අපිට හිතාගන්න වෙන්නේ මේ සිතේ වේගය නිසාම අපිට මේ කලින් දැකපු දේ නැවත දකින්නවා කියන අර්ථය වැටහෙන්නේ. එහෙම නැත්නම් අපි කියව සංතති ගණය කියලා. සංතති ගණය කියන එක ඇති වෙන්නෙම මේ සිතේ තියෙන වේගවත්කම හින්දා. ඒරොන් සර්මයි. සර්වන් සර්ණයි මහත්තයා ඒ ඒ වගේම මම පොඩ්ඩක් එකතු කරන්න කැමතියි මහත්තයා පෙර ආපු මහත්තයාට සම්බන්ධව මොකද බුදුරජාන් වහන්සේ ගාවට ආපු තරුණෙක් අහලා තිනවා සිතද කායද බලවත් කියලා. ඒක බුදුරජාන් වහන්සේ කියලා තිනවා සිත කියලා. එතකොට අහලා තිනවා මොකද කියලා. එතකොට සිත දිනු කරපු පුද්ගලයට මුළු සම්මානයක් වුණත් අලු බවට පත් කරන්න පුළුවන් රටක් වුණත් අලු බවට පත් කරන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ තේරුම් කළ දෙන්න තිනවා. තේරුම් ගන්න කියලා දෙනවා. ඔව් තේරුම් ගන්නයි. මම හිතන්නේ ඉස්සෙල්ලා මේ චක්කු ද්වාරික සිත් පිළිබඳවමයි මම හිතන්නේ රූපය ගැනමත්ම නෙවෙයි කියලා හිතුණා. කොහොමද ඒ එකතුව බොහොම වටිනා තිරුවන් සරණයි. හොඳයි අපි එහෙනම් කෙටියෙන් ඉතිරි කොටසට යමු. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් අපි කිව්වා මේ මනෝද්වාරික චිත්ත වීති වල තවත් කොටසක් තියෙනවා කියලා. අපි මූලික වශයෙන් බෙදුවා මතකද කාම ජවන චිත්ත වීති අර්පණා ජවන චිත්ත වීති කියලා. ඒතකොට චිත්ත වීතිය මූලිකවම බෙදෙන්නේ කාම ජවන චිත්ත වීති අර්පණා ජවන චිත්ත වීති කියලා. එතකොට ওই කාම ජවන චිත්ත වීතිය තමයි නැවතත් අපි කොටස් දෙකකට බෙදුවේ විභූතාරම්මන චිත්ත වීති අවිභූතාරම්මන චිත්ත වීති කියලා. එතකොට කාම ජවන චිත්ත වීති කියන එක තමයි අපි මේ තාම කතා කළේ විභූතාරම්මන අවිභූතාරම්මන කියලා. කාම ජවන කියලා කිව්වේ මේ කාම ලෝකයේ අපිට හම්බෙන කාම අරමුණු. කාම අරමුණු කියලා කියන්නේ ඇහැට පෙනෙන කනට ඇහෙන නාසයට දැනෙන දිවට දැනෙන කයට දැනෙන අරමුණු. ඒ ටික තමයි කාම අරමුණු කියලා කියන්නේ. එතකොට ඒවට කාම ගුණ කියලා කියනවා. කාම ගුණ කියන එක තමයි අපි කාම අරමුණු කියලා කියන්නේ. ඒව සම්බන්ධයෙන් ඇතිවෙන මනෝද්වාරික චිත්ත වීති ගැන තමයි අපි මේ කතා කරේ විභූතාරම්මන අවිභූතාරම්මන චිත්ත වීති කියලා. දැන් ඊළඟ කොටස තමයි මේ මනෝද්වාරික චිත්ත වීති වල කියන කාමජවන චිත්ත වීති වලට අමතරව කියන දේ තමයි අර්පණාජවන චිත්ත වීති. අපි කතා කළා මේ සිත් ඇති වෙන භූමිය ගැන කතා කරනකොට එහෙනම් මේ සිත් ගැන කතා කරනකොට අපි කිව්වා කාමාවචර කියලා සිත් කොටසක් තියෙනවා කියලා. ඊළඟට තියෙනවා කිව්වා රූපාවචර සිත්. ඊළඟට අරූපාවචර සිත් ඊළඟට කිව්වා ලෝකෝත්තර සිත් කියලා. ওই විදිහටයි අපි සිත් ටික කොටස් වලට බෙදාගත්තේ. එතකොට දැන් මේ මේ ඇතිවෙච්ච සිත් ගත්තාම මේ කාමාවචර සිත් ගැන තමයි අපි මේ මෙච්චර වෙලා කතා කරන්නේ. කාමාවචර. එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් ගන්න අරමුණු සම්බන්ධයෙන්මුත් වෙන්නේ කාමාවචර. ඒ වගේම මනෝද්වාරික සිත් පහළ වෙන්නේ කාමාවචර. දැන් අපි කියවනේ ජවන් සිත් ඇති වෙනවා කියලා මේ විභූතාරම්මන චිත්ත වීතිවල අවිභූතාරම්මන චිත්ත වීතිවල ඒ ඇතිවන ජවන් සිත් මේ කාමාවචර ජවන් තමයි ඇති වෙන්නේ. කාමාවචර ජවන් 29ක් කියලා අපි කලින් කතා කරා. ඒ 29න් එකක් තමයි මේ කාමාවචර ජවන් සිත් තමයි මේ විභූතාරම්මන අවිභූතාරම්මන කියන කොටස් වල ඇති වෙන්නේ. දැන් අපි කතා කරන්නේ ඉතිරි සිත්යක් තමයි අපි දන්නවා රූපාවචර සිත් තියෙනවා අරූපාවචර සිත් තියෙනවා ලෝකෝත්තර සිත් තියෙනවා මේ සිතුත් මේ සිත් කාමාවචර නෙවෙයි මේ කාම භූමියෙන් එහා නැත්තම් මේ කාම අරමුණු ගැන නෙවෙයි මේ සිත් වලින් හිතන්නේ මේවා කාම අරමුණු වලින් අයින් වෙලා දැන් අපි දන්නවා දැන් රූපාවචර සිත් කියලා කියන්නේ ධානසිත අරූපාවචර සිත් කියලා කියන්නේ ධානසිත ඒ වගේම ලෝකෝත්තර හිත් කියන්නේ කාම අරමුණු ගැන නෙමෙයි ඒවා හිතන්නේ නිර්වාණය අරමුණු කරගත්ත සිත් තමයි එතන පහළ වෙන්නේ. එතකොට දැන් මේ සිත් වලට අපි කියනවා අර්පණා සිත් කියලා. අර්පණා සිත් කියලා කියන්නේ රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් වලට අපි කියනවා අර්පණා සිත් කියලා. එතකොට මේකේ මුලින්ම අපි බලන්න ඕනේ කොයි විදිහටද මේ අර්පණාසිත ඇති වෙන්නේ කියලා. දැන් අපි දන්නවා අහලා කියනවා කසින භාවනා එහෙමත් නැත්නම් ආනාපාන සති භාවනා මෛත්‍රී භාවනා වගේ භාවනා කරනකොට ප්‍රථම ධානයට කෙනෙක්ටපත් වෙන්න පුළුවන් කියලා. ප්‍රථම ධානයේ කියලා ලබා ගන්න පුළුවන් කියලා. මේ ප්‍රථම ධානය කියන එක ගැන කතා කරන හැම වෙලාවෙම අපේ සූත්‍ර දේශනාවල සඳහන් වන දෙයක් තමයි විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති කියලා. ඒ කියන්නේ මුලින්ම කියනවා විවිච්ඡේව කාමේ කාමයෙන් වෙන් වෙලා විවිච්ඡ අකුසලේ අකුසලයෙන් වෙන් වෙලා තමයි පටන් ගන්න වෙන්නේ මේ ධ්‍යාන පිළිබඳව කතා කරනකොට. හැබැයි දැන් ධ්‍යාන සිතක් කියන එක එකපාරම පහල කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ධානයක් ලැබිලා නැති කෙනෙක් ධානයක් වඩන්න පුරුදු කරනකොට එයා ඉස්සල්ලාම කරන්නේ යම් කුලි අරමුණක්. අපි හිතමු ආනාපාන සතිය කියලා. ආනාපාන ආනාපානය කියලා හිතමුකෝ අපි අරමුණ. හුස්ම රැල්ල ගැන මෙනෙහි කරනවා. හුස්ම රැල්ල එයා සිල්වත් වෙලා කාමී වෙන් වෙලා ඉල්ල වාඩි වෙලා එයා හුස්ම රැල්ල ගැන මෙනෙහි කරනවා. ඒකට හුස්ම කියන එක තමයි ආස්වාස ප්‍රස්වාස කියන එක තමයි එයාගේ අරමුණ වෙලා තියෙන්නේ. දැන් මේ ආස්වාස ප්‍රස්වාස කියන එක ඇත්තටම කාම අරමුණක්. කාම අරමුණක් කියන්නේ කාම ලෝකයේ තියෙන අරමුණක් ඒක. ඒක රූපයක් ඇත්තටම. ආස්වාස ප්‍රස්වාස කියන රූපයක්නේ. ඒක අපිට දැනෙන්නේ කොහොමද? පොට්ටබ්බේ නැත්තම් කාය විඥාණයෙන් තමයි දැනෙන්නේ. යම් කිසි දෙයක් කාය විඥාණයෙන් දැනෙනවා නම් ඒක කාම අරමුණක් වෙනවා. ඒ වගේම ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් දැනෙනවා කියන්නේ කා ඒ ඒ අනිවාර්යයෙන්ම ඒවා කාම ආරම්භය. ඒකෝර දැන් මේ හුස්ම රැල්ල දැනෙනවා කියලා කියන්නේ මේ හුස්ම රැල්ල තොල මත පිට වදිනවා හරි එහෙම නැත්නම් නාසයේ කොහේ හරි වදිනවා හරි කියලා කියන්නේ ඒක කයට නම් දැනෙන්නේ ඒක කාම ආරම්භණක්. ඒකෝර අන්න ඒ විදිහට තමයි මේ භාවනාවක් කරන කෙනෙක් දැන් ධානයක් ධානයක් වැඩිමිට බලාපොරොත්තු වෙන කෙනෙක් පළවෙනියෙන්ම කරන්නේ ඒ විදිහට කාම අරමුණක් වෙන මේ ආස්වාද ප්‍රස්වාදය මෙනෙහි කරනවා. ඉහළ යනවා පහළ යනවා කියලා කෙටි දීග වශයෙන් ඒ ආකාරයෙන් අර සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරලා තියෙන්නේ. ඒ විදිහට මෙනෙහි කරනවා. එතකොට වෙන්නේ එයාට කාම ජවන් තමයි ඇති වෙන්නේ. ඒ හුස්ම ගැන හිතනකොට ඒ හුස්ම ගැන බලනකොට කාමාවචර සිත් පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කාමාවචර සිත් පහළ වුණාට පස්සේ මේ අරමුණ දැන් මේ බලාගෙන ඉන්න ආනාපාන සති අරමුණ මේක එක අවස්ථාවක් වෙනවා සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා මේක මනසට නිමිත්තක් හැටියට පහළ වෙනවා ඒකට අපි කියනවා භාවනා නිමිත්ත කියලා. ඒකට හුඟක් වෙලාවට ස්වාමීන් වහන්සේලා දෙන උදාහරණයක් මේ මූණ ඉදිරියෙන් පුළුන් හොදක් වගේ එහෙමත් නැත්නම් වලාකුලක් වගේ යම් කිසි අර ආනාපානයටම අනුකූල වෙච්ච මනෝ නිමිත්තක් මනසින්ම පහළ කරගන්න නිමිත්තක් පහළ වෙනවා කියලා. ඊට පස්සේ අන්න ඒ නිමිත්ත දිහා බලාගෙන ඊට පස්සේ ආනාප ඊට පස්සේ ඒ ඒ නිමිත්ත දිහා බලාගෙන මෙයා ඉන්නවා. ඉන්නකොට දැන් එතන සියුම් වෙලා. දැන් තවමත් පහළ වෙන්නේ කාමාවචර මන් දැන් මන කාමාවචර මනෝද්වාර සිත් තමයි දැන් පහළ වෙන්නේ ඒ නිමිත්ත බලාගෙන. එහෙම ඒ කාමාවචර නිමිත්ත බලාගෙන මේ සිත් ඒ කෙරෙහි ඒකගතාවෙන් ඒකාග්‍රතාවෙන් ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට එකපාරම මේක අර්පණා එහෙමත් නැත්නම් ධානා සිතක් බවට පරිවර්තනය වෙනවා. මුලින් පුරුදු වෙන පුරුදු වෙන කෙනෙක් නම් ඒ ධානා සිත දිගටම පවතින්නේ ආපෝ එක් ඇදලා භවංගගත වෙලා නැවත වරක් ආපෝ මුලේ නම් ගිහිල්ලා ඒ සියුම් වෙච්ච අර මනෝ මනෝමයෙන් පහළ වෙච්ච නැත්නම් මනසෙන් ගන්න පුළුවන් අර සියුම් භාවනා නිමිත්ත නැවතත් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනකොට නැවතත් ධානසිත ඇති වෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි නිතර නිතර නිතර නිතර පුරුදු කිරීමෙන් පුරුදු කිරීමෙන් පුරුදු කිරීමෙන් පස්සේ කාලයක් යනකොට කෙනෙක් වාඩි වෙලා මුලින්ම කාමාවචර සිත්තරින් ආරම්භ කරගෙන ගිහිල්ලා ඉක්මනින්ම වගේ අර භාවනා නිමිත්ත අත්දැකලා ඒ භාවනා නිමිත්ත අනුව ඒ ධානසිත පහළ වෙනවා. එතකොට ඒක සිද්ධ වෙන්නේ මේමයි මුලින්ම අපි කියවන භාවනා නිමිත්ත පහළ වෙනවා කියලා ඒ භාවනා නිමිත්ත ගන්නකොට ඇති වෙන්නේ මනෝද්වාරික සිතක්. මොකද ඒක ගන්නේ මනසින්මයි. දැන් ඇස් දෙක පියාගෙන ඉන්නේ. දැන් හුස්ම ගැනත් නෙවෙයි බලාගෙන ඉන්නේ අර නිමිත්ත දිහා බලන්නේ. මනසින්ම හැදිච්ච ආනාපානයට අනුකූලව හැදිච්ච මනසින්ම හැදිච්ච අර කිව්වේ සුදු වලාපට දෙයක් වගේ නැත්නම් පුළුන් රෝදක් වගේ තියෙන ඒ නිමිත්ත තමයි ඇති වෙන්නේ කියලා. ඒක දිහා තමයි මනසින් බලාගෙන ඉන්නේ කියන මනෝද්වාරික චිත්ත වීති තමයි යන්නේ. හැබැයි ඒවා කාමජවනත් එක්ක යන චිත්ත වීති. ඒක හොඳින් පේනවා. ඒක නිසා විභූතාරම්මන චිත්ත වීති තමයි ඒ කියන්නේ. එතෙන්දී වෙන්නේ මෙහෙමයි මුලින් මුලින් එහෙම ගිහිල්ලා ඔන්න එක අවස්ථාවකදී මේ විදිහට එන වර්ග සියුම් වෙලා සියුම් වෙලා ගියාම මෙන්න මේ ආකාරයෙන් චිත්ත වීතියක් පහළ වෙනවා. කොහොමද? භවංගයේ තියෙනවා ඊට පස්සේ භවංගයේ චලනය වෙනවා භවංගයේ චලනය වෙලා භවංග උපච්ඡේද වෙනවා ඊළඟට මනෝද්වාර ආවර්ජන වෙනවා ආවර්ජන වෙලා ජවන්සිත පහළ වෙන්න පටන් ගන්නවා එතකොට එතෙන්දී ජවන්සිත අපි ගත්තොත් මුල් ජවන්සිත හතර මේ මුල් ජවන් සිත් හතර මොකද්ද වෙන්නේ? ඒක කාමාවචර කුසල ජවන්. අපි කියුවේ අර එතෙන්ද ඥාන සංප්‍රයුක්තවයි ඇති වෙන්නේ. ඒකෙන්ද ඥාන සංප්‍රයුක්ත සිත් හතරක් තියෙනවානේ. සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියලා සිත් දෙකක් තියෙනවා. උපේක්ෂා සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියලා සිත් දෙකක් තියෙනවා මහා කුසල අතේ. ඒ සිත් හතරෙන් එකක් තමයි පහළ වෙන්නේ. බොහෝ විට සෝමනස්ස සාගතව පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම මේ සිත් හතරක් පහළ වෙනවා. ඒ සිත් හතර අපි ජවන් සිත් හැටියට නෙවෙයි මෙතන හඳුන්වන්නේ අපි වෙනත් නම් වලින් ඒ ජවන් සිත් හතර හඳුන්වනවා. ඒ ජවන් සිත් හතරෙන් පළවෙනි ජවන් සිත අපි හඳුන්වනවා පරිකර්ම සිත කියලා. පරිකර්ම සිත කියලා. දෙවනි සිත හඳුන්වනවා උපචාර සිත කියලා. ඊළඟ සිත හඳුන්වනවා අනුලෝම සිත කියලා. හතරවෙනි සිත හඳුන්වනවා ගෝචර වූ සිත කියලා. ඊට පස්සේ පහළ වෙන සිත තමයි ධාන සිත. ඒක තමයි රූපාවචර ධාන සිත තමයි ඊපස්සේ පහළ වෙන්නේ. දුදාකෝ නැවතරක් කිව්වොත් මනෝද්වාරාවජනයෙන් පස්සේ පහළ වෙනවා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රදු කියලා සිත් හතරක් පහළ වෙලා මේ නම් හතරක් විතරයි අපි දන්නවා එකම සිත තමයි මේ හතර පොලේ පහළට වෙන්නේ. ඒ ඒ සිතෙන් පස්සේ තියෙනවා ධානසිත. අපි ඉගෙන ගත්තා රූපාවචර ධානසිත ගැන දැන් මෙතන අපිට තේරෙන මේ ප්‍රථම ධානසිත තමයි මුලින්ම ඇති වෙන්නේ. අපි දැනගත්ත ප්‍රථම ධානසිතේ තියෙන චෛතසික මොනවද කියන වශයෙන් මුත් අපි කලින් ඉගෙන ගත්තා. ඒකත් මතක් කරගන්න. ඊට පස්සේ ධානසිතෙන් පස්සේ නැවතත් භාවනාගත වෙන්න පුළුවන්. එයාට ධානසිත වල ඉඳලා පුරුද්දක් නැති නිසා. නමුත් පසුවට පසුවට වෙන්නේ මොකද්ද? මේ ගෝත්‍ර භූසිතෙන් පස්සේ පහළ වෙන ධානසිත දිගින් දිගට දිගින් දිගට පහළ වෙනවා. එතකොට තමයි අර ධාන ධානයේ සමවැදිලා ඉන්නවා කියලා අපි කියන්නේ ධානසිත එක දිගට පහළ වෙනකොට. එතකොට ඇයි අපි මේ සිත් වලට පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියලා කියන්නේ කියලා පොඩ්ඩක් බලමු. පරිකර්ම කියලා කියන්නේ අර්පණාව කියන්නේ මේ සිත ඔසවා සැදීම එහෙමත් නැත්නම් මේ ධාන සිත් වලට යෑම සඳහා ධාන සිත් ලබා ගැනීම සඳහා හිත පිළියෙල කරන අර්ථයෙන් මේ දැන් හිත පිළියෙල කරනවා මේ ධානයේ ලබන්නේ ඒ පිළියෙල කරන අර්ථයෙන් කියනවා පරිකර්ම කියලා. ඊළඟට උපචාර කියලා කියනවා උපචාර කියලා කියන්නේ ළඟත් නෙවෙයි දුරත් නෙවෙයි කියන අර්ථයෙන් උපචාර කියනවා. දැන් බලන්න දැන් ධානාසිතට කලින් පහළ වෙන ගෝත්‍ර වූ අනුලෝම කියන සිද්දක. ඒ නිසා දැන් උපචාර කියන එක ධානාසිතට ළඟමත් නැහැ. නමුත් දුරත් නැහැ මේ එකම සිත් පේලියක තියෙන්නේ. ඒක නිසා අපි මේ උපචාර කියන එක කියලා කියන්නේ අර්පණාවට ඊටා නුදුරුද ළඟම නොවුද කියන අර්ථයෙන් උපචාර කියලා කියනවා. ඊළඟ සිත තමයි අනුලෝම සිත. අනුලෝම සිත කියලා කියන්නේ මේ අනුලෝම සිත කියන්නේ අර්පණා නෙවෙයි. අර්පණාව වෙලා නැහැ තාම. කියන්නේ ධාන ධානය ඇවිල්ලා නැහැ. අර්පණාව නැතත් ඒකට අනුකූල හින්දා අර්පණාවට බොහොම කිට්ටු නිසා ඒකට කියනවා අනුලෝම සිත කියලා. ඊළඟට විශේෂ වචනයක් තියෙනවා ගෝත්‍ර භූ කියලා. මේ ගෝත්‍ර භූ කියන වචනේ අපිට මේ ධර්මයේ අභිධර්මයේ තැන් දෙකකදී හම්බ වෙනවා. එකක් තමයි අපි මෙහෙම ගත්තොත් මේ ගෝත්‍රය කියලා කියනවා කාම ගෝත්‍රයටත් ගෝත්‍රය කියනවා පුතග්ජන ගෝත්‍රයටත් ගෝත්‍රය කියනවා. ඒ කියන්නේ භූමියක් වගේ. කාම භූමිය. කාම ගෝත්‍රය. දැන් මෙතන මේ ධානාසිත කියලා කියන්නේ කාම භූමියට අයිති නැති දෙයක්. කාම භූමිය ඉක්මවා යන අර්ථයෙන් කාම භූමියේ දේවල් පහ කරලා යන අර්ථයෙන් අපි කියනවා ගෝත්‍ර භූ කියලා. ගෝත්‍ර භූසිත පහළ වෙනවා. ගෝත්‍ර භූසිතින් පස්සේ තමයි මේ අර්පණාසිත එහෙමත් නැත්නම් ධානාසිත ඇති වෙන්නේ. ඔන්න ওই විදිහට තමයි අපි දැනගන්න ඕනේ අර්පණා චිත්ත වීතියක් ඇති වෙන්නේ කොහොමද කියලා. ඉතින් අනිත් අර්පණා ශිල්පය තියෙන ওই පිළිවෙලටයි මම හිතනවා මේ මේ අපි අද සාකච්ඡා කරපු දැන ගැනීම අර්පණා ගැන දැනගන්න ප්‍රමාණවත් වෙනවා කියලා අපිට ඉදිරියේ තවදුරටත් සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබුණොත් සාකච්ඡා කරමු මම හිතනවා දැනට මේ ප්‍රමාණවත් කියලා. ඒ විදිහට තමයි අදට නියමිතව තියෙන කොටස ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ. වන් සර්නේ දැනට මහත්මයා ආනාපාන සති භාවනාවේදී අපි නාසයෙන්නේ ඒ රූපය ඒ වායුව ගන්නෙ. එතකොට ඒක තුන ගාන විඥානය නැතුව කාය විඥාන ගන්නෙ ඒ ඒ වෙලාවේදී කිරන් තමයි. ඔව් කිරන් තමයි එතෙන්දී අපිට කියන්නේ කෙටි හුස්මක් නම් කෙටි හුස්මක් කියලා දැනගන්න කියනවා. දිග හුස්මක් නම් දිග හුස්මක් කියලා දැනගන්න කියනවා. එතකොට අන්න ඒ ආකාරයෙන් බැලුවාම අපි දැනගන්නේ කොයි විදිහටද කෙටි දිගයි කියලා. ඒ කියන්නේ මේ හුස්ම වදින තැන ගන්නවනම් ඒකේ කොච්චරක් ගැටෙනවද ඒ හුස්ම කොයි කොච්චර වෙලාවක් ගැටෙනවද කියන එකෙන් තමයි කෙටිද දිගද කියන එක දැනගන්නේ. එතකොට ඒ ගැටෙනවා කියලා කියන්නේ එතන තියෙන කාය විඥානය. දැන් යම් කිසි දෙයක් දැනෙනවා ඒ කියන්නේ හුස්ම ඇතුළට යනවා කියන එක දැනගන්නේ ගාන විඥාණයෙන් නෙවෙයි. ගාන විඥාණයට හැකියාව තියෙන සුවඳ දැනගන්න. ගඳ සුවඳ දැනගන්න තමයි ගාන විඥාණයට හැකියාව තියෙන්නේ. දැන් යමක් නාසයේ හැපුණොත් දැන් Tamange ඇඟිල්ල නාස්පුඩුවට තිබ්බොත් ඒක දැනෙන්නේ කාය විඥාණය. නමුත් අපි නහයට ලං කරපු දෙයක ගඳ සුවඳ දැනනවා නම් ඒක දැනෙන්නේ ගාන විඥාණය. එතකොට ඒ විදිහට තමයි අපි අභ්‍යන්තර ආයතනත් බාහිර ආයතනත් කියන දෙක එහෙමත් නැත්නම් නාසයත් ගන්ධයත් කියන දෙක දැනගන්න ඕනේ. කාය විඥානය කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේක ඉගෙන ගන්න. විශේෂයෙන්ම දැන් ඇස ගැන කතා කරනකොට ඇහැට ඇඟිල්ලෙන් යනොත් ඇහත් ඇහැට රිදෙනවා. ඒ ඇඟිල්ලෙන් අනිනවා කියලා කියන්නේ ඇනෙනවා දැනෙනවා කියලා කියන්නේ එතන කාය විඥානය. එතන චක්කු විඥානය නෙවෙයි. චක්කු විඥානයට පුළුවන් රූපයක් දැකගන්න එක විතරයි. ඒ විදිහට හිතලා ආධ්‍යාත්මික ආයතන ටික අඳුනගන්න එක ගොඩක් වටිනවා. සිරුවන් සර්මයි. සිරුවන් සර්මයි කියන්නේ දැන් මම ස්පර්ශය නිසා පොට්ටබ්බේ නිසා තමයි කාය විඥානය එතනට ඇතුල් වෙන්නේ. ඔව් ඒක වායෝ පොට්ටබ්බ ධාතුව තමයි අපි දැනෙන්නේ. දැන් අපි දන්නවනේ දැන් පොට්ටබ්බේ කියන එක තුන් ආකාරයෙන් දන්නවයි කියලා. ඒ කියන්නේ අපිට දැනෙනවා පඨවි හැටියට දැනෙනවා කාය කායට දැනෙනවා පඨ කාය විඥාණයට පඨවි වශයෙන් දැනෙනවා තේජෝ වශයෙන් දැනෙනවා රස්නේ රස්නේ සීතල වශයෙන් නැත්නම් තද මොලොක් වශයෙන් ඒ කියන්නේ තද මොලොක් වශයෙන් දැනෙන්නේ පඨවි ගතිය එතකොට රස්නේ සීතල වශයෙන් දැනෙන්නේ තේජෝ ගතිය පොට් වායෝ පොට්ටබ්බ ධාතුව තමයි අර ඇතුල් වෙන පිට වෙන හමන පිම්බෙන වගේ දේවල් වලින් දැනෙන්නේ ඒ වායෝ පොට්ටබ්බ ධාතුව ඒ විදිහට තමයි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්නයි. මොහොන් දෙන්න තේරුම් ගන්න ඕනේ. තමයි මහත්මයා මේ රූපමක් කියලා පුළුන් වගේ ඒ නිමිත්ත දිහා බලන් ඉන්නකොට මහා මහා කල් පසුවේ මහා කුසල හතර කියන මට එතන පොඩ්ඩක් අපහැදිලි තත්ත්වයක් මම චුට්ටක් කියලා දෙන්න පුළුවන් දෙයක් තේරුම් ගන්නයි. මොකද්ද අර ඒ විදිහට බලා ඉන්නකොට ඔබතුමාගේ ප්‍රශ්නේ නැවත අහන්න කරුණා කළා දැන් ඉන්න ආනාපාන සතිය වඩාගෙන ගියාම ඒක සියුම් වෙලා සියුම්ලා ඊට පස්සේ අර ඒක සමන්ගේ ඉහිලි පිට වගේ නිකන් පහළ වෙනවා කියලා නිකන් නිසා සියුම් පුළුම් පුළුම් වලක් වගේ ඒ ඊට පස්සේ කියපු ටික මට පොඩ්ඩක් අපහැදිලි වුණා මේ ඒක ඊට පස්සේ මහා කුසල් හතරක් ගැන මට එතන පොඩ්ඩක් තේරුන්නේ නැහැ ඒක මම හිතන්නේ මට අවධානය මොකක් හරි වුණා වගේ. ඒවත් කරන්නේ තෙරුවන් සමයෝ ඒ විදිහට දැන් මෙහෙමයි දැන් ආනාපාන සතිය වගේ දෙයක් කර කර ඉන්න ඒ කියන්නේ ආනාපාන සතිය භාවනාව කර කර ඉන්නකොට මුලින්ම අපි දැන් නාසයේ හරි එහෙම නැත්නම් උඩුකුලේ හරි වදින වායෝ ධාතුවක් ගැන නැත්නම් වායුව ගැනනේ අපි බලන්නේ ආස්වාස ප්‍රස්වාස වශයෙන් එහෙම බලාගෙන ඉඳලා බලාගෙන ඉඳලා ගාකල් බලාගෙන යනකොට අර සිත තුනී කියන්නේ ඒ ඒ අරමුණ තුනී වෙලා ගිහිල්ලා ඊට පස්සේ ආනාපානය හා සම්බන්ධවම මනෝමය වශයෙන් නිමිත්තක් ඇති වෙනවා කියලා කියනවා. ඒ මනෝමය වශයෙන් නිමිත්තක් ඇති වෙන්නේ තමාගේ හුඟක් වෙලාවට මූණ ඉදිරි පිටින් පොඩි ඒ කියන්නේ කියන්නත් එපා කියලා කියන මොකද මේ දේවල් මේ කච්චේ භාවනා කරන කච්චේ බලාපොරොත්තු වෙන නිසා ඒක විස්තර කිරීමට පමණයි මේක මතක් කරන්නේ යම් කිසි සියුම් නිමිත්තක් තමන්ගේ මුහුණ ඉස්සරහින් ඇති වෙනවායි කියලා. සමහර වෙලාවට ඒක ආලෝකයක් වෙන්න පුළුවන්. නැත්නම් සුදු පාට යම්කිසි නිමිත්තක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පුළුන් රෝදක් වැනි දෙයක් හෝ පොඩි බලාකුලක් වගේ දෙයක් හෝ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ඒ වගේ නිමිත්තක් ඇති වෙනවා. ඒ නිමිත්ත ඇති වුණාම දැන් අර රළු ගොරෝසු වශයෙන් අහුවෙච්ච ආනාපානය කියන අරමුණ දැන් ගිලිහිලා අර නිමිත්තට තමයි දැන් හිත යන්නේ. ඒ හිත ගියා කියන්නේ එතෙන්දී ඇති වෙන්නේ මනෝද්වාරික චිත්ත වීති තමයි තියෙන්නේ. නැත්නම් මනෝද්වාරිකව තමයි මේ අරමුණ ගැන බලාගෙන ඉන්නේ. ඒ ඉන්නකොට ඇති වෙන්නේ කාමාවචර ජවන් සිත් ඇති වෙන්නේ. ඒ අරමුණ ඒ තුනී වෙලා එන අරමුණ ගැන හිත හිත හිත ඉන්නකොට ඒ දිහා බලාගෙන ඉන්නකොට ඇති වෙන්නේ කාමාවචර ජවන් සිත්. තාම අර්පණා වෙලා නැහැ. එහෙම එහෙම ඉඳලා ඉඳලා ඔය අවසාන දැන් ධාන සිතක් ලැබෙන චිත්ත වීතිය තමයි අර විදිහට මනෝද්වාර ආවර්ජනයෙන් පස්සේ ජවන් සිතක් පහළ වෙනවා. ඒකට අපි කියනවා පරිකර්ම සිත, උපචාර සිත, අනුලෝම සිත, ගෝත්‍රභූ සිත කියලා ඊළඟට ධාන සිතක් පහළ වෙනවා. ওই ධාන සිත ලැබෙන චිත්ත වීතිය තමයි අපි මෙතනදී අර්පණා අර්පණා ජවන චිත්ත වීතිය හැටියට හඳුන්වන්නේ. ඒ අර්පණා ජවන චිත්ත වීතියේ තියෙනවා කාමාවචර නැත්නම් කාමජවනොත් තියෙනවා අර්පණාජවන් හැටියට ධානසිකත් ලැබෙනවා. ඉතින් ඒ අපි අර්පණාජවන චිත්ත වීතියේ ඒ විදිහට හතරක් ලැබෙනවා කාමාවචර ජවන් ඊට පස්සේ තමයි අර්පණාජවන් සිත ලැබෙන්නේ. ඒ විදිහට තමයි තේරුම් ගන්න ඕනේ. අනිත් එක තමයි මම තව පොඩි කාරණයක් පැහැදිලි කරන්නම්. අපි මෙතන කිව්ව පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ කියලා කාමාවචර ජවන්සිත හතරක් පහළ වෙනවායි කියලා ධානාසිතට කලින් අර්පණාසිතට කලින් තවදුරටත් කියන මේ තීක්ෂණ ප්‍රඥා තියෙන කට්ටියට තීක්ෂණ ප්‍රඥාව තියෙනවා නම් කෙනෙකුට අර පරිකර්ම කියන සිත පහළ වෙන්නේ නැහැ කියලා. කෙලින්ම උපචාරය කියන මනෝද්වාරා වචන සිතෙන් පස්සේ උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියලා සිත් තුන පහළ වෙලා ඊළඟට ඊළඟ ජවන් සිත වෙනවා කියලා කියනවා ධානාසිත. ඉතින් අන්න ඒ විදිහට සඳහන් කිරීමක් තියෙනවා. ඉතින් අර මන්ද ප්‍රඥයින්ට කියලා කියනවා. ඒ වුණාට මන්ද ප්‍රඥය කියන්නේ කියන්නේ කියන්නේ මොලේ නැති කියන අර්ථය නෙවෙයි, කල්පනා කරන්න බැරි කියන අර්ථය නෙවෙයි, අරීට වඩා පොඩ්ඩක් අඩු කට්ටියට. අර තරම්ම තීක්ෂණ ප්‍රඥාවක් නැති කට්ටියට පහළ වෙනකොට පහළ වෙන්නේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන ජවන් හතරකින් පසුවයි ඥානසිත නැත්නම් අර්පණා ජවන් සිට පහළ වෙනවා. ඒක අර්පණා චිත්ත වීතියක කාමාවචර ජවනොත් තියෙන බව මතක තියාගන්න. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. හැමදාම කියනා වගේ ඉස්ලාම් මම සාංශිකක මේ ෆොන්සික මගින් මේ සයිට් තාක්ෂණය ඔස්සේ අපිට මේ ධර්මීය දාණය ලබා දෙන දලුවත් මහත්මයාට මා දෙපා නමද පින් අනුමෝදන් කරනවා අපිට මේ වගේ අවස්ථාවක් ලබා දීලා අපි මේ ඉන්න තත්ත්වයෙන් මුදවා ගන්න මේ අත හිතේ දුන්නට දෙවනුව මා මේ මේ ධර්ම මාර්ගයට මා ආමිෂ පූජා කරමින් සිටියේ මම මේ ගැඹුරු ධර්මයක් කිසිම දෙයක් දැනගෙන සිටියේ නෑ. නමුත් මට මේ ප්‍රඥාව ඇති වෙන පැත්තට මාව හැරෙව්ව සුද්ධ මහත්මයාට දෙපා නැමෙත මා පින් අනුමෝදන් කරනවා මට මේ අවුරුද්ද කාලයක් ඇතුළතදී මම හොඳ ධර්ම ඥානයක් ලබා ගත්තා කියලා මට හිතෙනවා. මම දන්නේ මම දී හේතුක ඉපදුනාද කියලා. නමුත් මම හිතනවා මේ මේ ධර්මයේ මේ ධර්ම දානය ලබාගෙන කර්ණ මිතුරන්ගේ ආශ්‍රය ලැබිලා මට මේ අඩුම ගාන ලබන ආත්මයකවත් මේ සිහේතුක උපදින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සිහේතුක ඉපදිලා තියෙනවා නම් මට මේ ආත්මයේ තියෙන මේ ඥාන ලබා ගැනීමට හෝ අඩුම ගානේ සෝවන් සෝවන් ඵලයක් ලබා ගන්න මම උත්සාහ කරනවා. ඒ වගේම මට ප්‍රධානයෙන් කියන්න තියෙන්නේ ජයන්ත මහත්මයා තමයි මේක මූලිකම අපිට අතහිත දෙන්නේ මොකද ධර්මය හොඳින්ම කියලා දෙන්නේ. මම හිතනවා අභිධර්මය ඉගෙන ගන්නවා කියන එක ඇත්තටම බුද්ධ ධර්ම මොකද්ද කියලා මේ ධර්මයේ දර්ශනය මොකද්ද කියලා හොඳින්ම වැටහෙන්නේ අභිධර්මයේ පාඩම් වලින්. මම සූත්‍ර පිටක වල තියෙන මේ සූත්‍ර දැන් දැනගත්තා. ඒක හරියටම ඥාණයෙන් මොන සිත් වලින් ඇතිවෙන මේවා ඇති වෙන්නේ කියලා හොඳ අවබෝධයක් මට ජයන්ත මහත්තයා මේ විදිහට පාඩම් මාලා කියලා දුන්න නිසා හොඳ ප්‍රඥාවක් ලැබුණා කියලා මට කියන්න පුළුවන්. ඒ නිසා ජයන්ත මහත්මයාගේ දෙපා නෑඳ මා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ මේ සහභාගීන් ගොඩක් හරින මිතුරන් පුද්ගලිකවත් මට උපකාර කරන මේ ලින්ක් දාලා මේ නොදන්න තැන් දැනගන්න ඒ හැම කලන මිතුරෙක්ටමත් මම පින් ආමෝදන් කරනවා ඒ වගේම මම හිතනවා මේ ධර්ම මාර්ගය ඉදිරියට ගෙන යාමට මේ ධර්ම දානය උතුම්ම දානය. සියලුම දානයන්ගෙන් ප්‍රථම දැනගන්නේ ධර්ම දානය. ඉතින් මම හිතනවා සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ඉදිරියටත් මේ ධර්ම දානය ගෙන යාමට හැම දිනම නිරෝගීව සිටින්න ඕනේ. ඒ නිසා ඒ මේ නිරෝගී සුවය හැම දිනාටම මේ කල් මිතුරන්ට ලබා දීලා දීර්ඝායුෂත් ලබා දීලා මේ අත්බවයේදීම නිර්වාණ සුවය අවබෝධ කර ගැනීමට මේ ධර්මයේ හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට මේ ලබා දුන අවස්ථාව මම හුඟක් මේ වුමනාවෙන් ප්‍රයෝජනට අරගෙන මමත් උත්සාහ කරනවා මේ අත්බවයේදී අවුම ගන්න සෝවන් ඵලයක්වත් ලබා ගන්න. ඒ නිසා හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සත්‍යත්‍ය බොහොම පිං මම හිතන්නේ විශේෂ දෙයක් කියන්න තරම් දෙයක් නැහැ කුෂ්ඨ මහත්මයා මට විශේෂම සංජයත්ම සංජය මහත්මිය මම හිතනවා සෑහෙන ප්‍රයත්නයක් ගන්නවා මේ ධර්මය අවබෝධ කරගන්න ඒක අපිට හොඳින් තේරෙලා තියෙනවා පසුගිය වැඩසටහන් වල සහභාගී වෙන විට එතුමිය දක්වූ අදහස් ඒ වගේම ඒ ප්‍රශ්න වලට දුන් පිළිතුරුත් එක්ක බලනකොට තේරෙනවා ගොඩක් උද්‍යෝගීමත්ව මේ ධර්ම කාරණා අවබෝධ කරගන්න මහන්සි වෙන බව ඉතින් අපිට හරි සතුටක්. ඉතින් මේක සුභාශිංසන කරනවා. ඉතින් හැමදෙනාටම මම ඉතාමත්ම මෛත්‍රී සාගතව පුණ්‍ය අනුමෝදනා කරනවා. මටත් මේ අවස්ථාව ලබා දීලා මමත් පොත්පත පරිහරණය කරමින් ඒ වගේම මේවා මානසිකාර කරමින් මේවා කොහොමද වෙන්නේ තව කෙනෙකුට කියන්න කලින් තමන් සෑහෙන දුරකට මේක අවබෝධ කරගන්න වෙනවා වෙන කෙනෙකුට කියන්න කලින්. ඉතින් ඒ කාර්යයට මම යමුනේ සුෂ්ණ මහත්මයා නිසා ඉතින් ඔබතුමාටත් මම ඉතාමත්ම කෘතවේදී වෙනවා සුෂ්ණ මහත්මයා මේ අවස්ථාව ලබා දීලා ඒ වගේම අනිත් අයටත් මේ අවස්ථාව ලබා දීලා ඔබ කරන සේවයට සංධ්‍යා මහත්මිය කිව්වා වගේම එහෙමනම් අපි නැවත හමු වෙමු තව සතියකින් මේ මම ඊටාත්ම කරුණාවෙන් ආරාධනා කරනවා පසුගිය සතියේ සාකච්ඡාවත් අද නිම කළ සාකච්ඡාවත් කීප වතාවක් හෝ ශ්‍රවණය කරලා අපි ඊළඟ සාකච්ඡාවට එකතු වෙමු කියලා. හොඳයි, ඊළඟ සම්මානවලටම